අපි දැන් බලාපොරොත්තු වෙන්නේ ඒ ආකාරයෙන්ම මේ තණ්හා උපාදාන ආදී වශයෙන් බැඳීම හැඳීම අපි ගත්තහම ඔතන තේරුම් ගන්න මේ තණ්හා උපාදාන කියන මේ කාරණා දෙක මොනවාද තණ්හා මොනවාද උපාදාන අපි බැඳීමට හැඳීමට සසර ගමනට හේතු වෙන යම්තා කරුණු ඇතනම් අවිද්‍යාවෙන් ගොඩ නැගුණාම ලැබෙන එක අවස්ථාවක් තමයි තණ්හා කියන අවස්ථාව. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොඩ්ඩක් පොට්ටබ්බ තණ්හා, ධර්ම තණ්හා කිය. මේ හය ආකාරයෙන් මේ තණ්හාව මේ ආකාරයෙන් මතුවලා එනවා. ඒතර උපාදාන කියන ඒවා নানা ආකාර නම් වලින් විග්‍රහ කරනවා. කාම උපාදාන, ditth උපාදාන, හේලබ්බත් උපාදාන, අත්වාද උපාදාන ආදී වශයෙන් තවත් නම් වලින් විග්‍රහ වෙනවා. රූප උපාදාන, සද්ද උපාදාන, ගන්ධ උපාදාන, රස උපාදාන, පොට්ටබ්බ උපාදාන, ධර්ම උපාදාන කියවත් උපාදාන වලට අහු වෙනවා. ඇලීමයි බැඳීමයි කියනවා නම් අවිද්‍යාවෙන් මේ ලෝකේ වටිනවා කියලා හිතාගෙන කොතනක හරි. ඇහෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන්, ශරීරයෙන්, මනින් අරමුණු කරමින් යමක බැඳෙනවා. වටිනවා කියන නිගමනය කරගෙන ඉදිරිය බැඳී හැදී ඉන්න බලනවා. මෙන්න මෙතන සංහා උපාදාන දෙක සිද්ධ වෙනවා. යම් කෙනෙක් පණ්ඩකාමයන්ගේ ඇලීම් බැලීම් අතහැරලා මේ නිවන් දැකීමට හේතු වෙන ධර්මයේ පිළිබඳව ඇලීමක් බැඳීමක් තිබුණා. ඒකෙන් ඇති වෙන ක්‍රමයක් තියෙනවා. එතනක් උපතක් තියෙන අවස්ථාවක් තියෙනවා. එතන ඇති වෙන තණ්හා උපාදාන කියලා කියන්නේ අවිද්‍යාවෙන් හටගන්න පැත්තට නෙමෙයි උනාද. අවිද්‍යාවෙන් ධර්ම සංහාරට ගන්න තිරක් තියෙනවා. සංහා උපාදාන කෙලවර කරලා නැති නිසා. එයාට බබලෝ හරි උපදින්න වෙනවා. දුවතියක උපදින්නේ නැහැ. ධර්මයට තණ්හාවෙන් ධර්මෙහි උපාදාන කරමින් හිටියෝ. ඒ ධර්ම උපාදානයේ හේතු කරගෙන බබලෝ උපදිනවා. සතර කෙලවර ඉවර වෙන්නේ. ධර්මයට උපාදානිය බැඳිලා ඉන්නවා නම් ඒ තාකල් අනාගාමි ඵලෙ මිසක් අරිහත් ඵලෙ නෑ. එක්තරා මිනිස්සෙක් අනාගාමීව ඉඳලා මට උපතක් නම් මට ඕනෙම නෑ මෙයින්ම කෙලවර කරනවා කියලා හිතාගෙන ඉඳලා නමුත් මැරිලා බලනකොට අවිහ කියන බ්‍රහ්ම ලෝකෙ ඉපදිනවා. සීකල බලනකොට අනේ මං හිතාගෙන හිටියේ උපත ඉවරයි කියලා. අවසానයි කියලා. ආයි ඉපත තියෙනවා තව. මම බම් බ්‍රහ්මේ කියලා උපන්නනේ ආයි. තවත් බෑවක හරි ගියා. මට මොකද මෙහෙම වුනේ? ඇයි මිදෙන්න බැරි වුනේ? දැන් නම් මට කාරණේ තේරෙනවා. මට ජේතවනාරාමේ සාන්ත පරිසරයේ කොච්චර බැලුවත් නරඹවත් මදි වුණා. උන්වහන්සේලා සමග මට ඇසුරේ ඉන්න එක මහා ප්‍රියමනාපයක් තිබුණා. මම බැඳිලා හිටවෙදින මම දැන් නිරේරේ. අන්නේ ප්‍රියමනාපී නිසා මට රූප තණ්හාව ඇරලා තිබිලා නේද? කාම තණ්හාව නෑ ඇරලා තිබුණා රූප තණ්හාව ඇරලා නෑ මම හිතාගෙන හිටියේ මට තේරුම් ගන්න දෙවිල බැරි වුණා. ඒකයි මට මේ උපදින්න හේතුව. බුදුරජාණන් වහන්සේ නිතර දකින්න ඕනේ රහතන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා නිතර දැකලා ඇසුරේ ඉන්න ඕනේ කොච්චර සාර්ථකද කොච්චර ප්‍රණීතද ඉතින් ඉන්න තියනවා කියලා ඔය හිත තියාගෙන හිටියා. හැබැයි ඕක නැති කරන්නේ අරිහත් මාර්ගඥානී කපණ එකක් මිසක් ඊට මෙහාම කපන්න ගියොත් එහෙම විනාශ වෙනවා. ඒකට සූසු දැන්දි ඒක අපහරින්න ඕනේ. ඉතින් අනාගාමි ඵලයටපත් වෙච්ච පුද්ගලයෝ ඉන්නවා. එයා ඊළඟට වැඩි යුතු කොටසේ තමයි තියෙන්නේ. බුදුන් දහම් සමුන් කෙරෙහිව බැඳෙන්න හොඳ නෑ. වටිනවා කියලා අල්ලන්න හොඳ නෑ කියන අදහස ගන්න ඉතින්ද ගිය කෙනෙක්. කාමවස්තු ග්‍රේ බැඳින්න හොඳ නෑ කියලා දැකලා ඒක අත්හැරින්න වැඩි විදිය ගියාට පස්සේ තමයි වහින්නේ. කල් දිහාම වහින්න ගියොත් එහෙම අතරමං වෙනවා. මෙයා ඒක එදැර ගන්න ඕනේ එකින් එකටම තේරුම් ගන්න ඕනේ. උඩ පඩියට නගින්න ඕන. පල්ලේ තිබෙන පඩිය ඔක්කොම අත්හැරලා. ළඟම තියෙන ආසන්න පඩියත් අත්හැරපු දාටයි උඩ පඩියේ කවදලා මුදුනට නගින්න පුළුවන්. පඩියේ ඉන්න දාකල් මුදුන. එයාගේ බැඳිලා ඉන්න දාකල් උඩම පඩිය තමයි ධර්මය. මුදුන්ම පඩියේ. ඒ පඩිය ඉක්ම ගියහම තමයි අරිහත් වෙන්නේ. සියල්ල අතරමද? අන්න එතෙන්ටපත් වෙන්න ඕන. පටිනිසක් ගන්න පස්සේ අස සීසාමි තීක්කති පටිනිසක් ගන්න පස්සේ පස සීසාමි තීක්කති කියන්නේ. ඇසුරු කළ යුතුයි පහ කළ යුතුයි දකින්න ඕන. පිළි නොගන්නේ. මොනවද පිළිගන්නේ නැත්තේ? කුල්ලූපමං ඕ බිකේ ධම්මා දේශේසාර නිත්තරණත්තානෝ ගහනත්තා. මහනි මේ ධර්මයක් ඔරුවට උපමා කරනවා ඊතර වෙන්න මිසක් අල්ලා ගන්න නෙමෙයි කියව දෙන දැනගන්න ඕනේ දෙන්නේ. නේද ධර්මය අල්ලගන්න ගියොත් එහෙම එතන උපාදාන වෙනවා. අන්න ඒකිනුත් බේරෙන්න ඕනේ. හැබැයි ඒකෙන් බේරෙන්න ඕනේ ඉතින් ගිය කෙනා. උඩම පඩිය අතරින්නේ පල්ලේ පඩිය අතර පල්ලේ පඩිය අතරගෙන ගිහිලා අනුකූලව. අනුකූලව. ඒක අනුකූලව අතරගෙන යනවා වගේ පඩියෙන් පඩිය අතරලා උඩ නැගිලා උඩ නැගිලා අන්තිම උඩම පඩිය අතරලා හිටන් මුදුර නැගලා පරිපලේ නිදහස් වෙනවා වගේ. සියලු උපාදානයන්ගෙන් අනුකූලව නිදහස් වෙන්න ඕනේ. පල්ලේ පඩිය අතරින් නැති මිනිහා උඩ පඩිය අතරින් ගියොත් මොකද වෙන්නේ? ගමන කවදාවත් යන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ තෝරා ගන්න ඕනේ යථාර්ථය. Taman ඉන්න පරිය තේරුම් අරගෙන. අඩිය තියලා තියෙන පය තියලා තියෙන තේරුම් අරගෙන. මම විසින් ඊළඟට එතන ඉක්ම යා යුත්තේ එදනයි. ඒ මටම තම තමන් තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගන්න බැරි කෙනාට මේ ආර්ය මාර්ගය පූර්ණිය කරගන්න බෑ. යම් මේ තණ්හා උපාදාන තමයි මේ ඔක්කොම. ධර්මයටත් තියෙන තණ්හා උපාදාන එකක්, කාම වස්තුන් කෙරෙහි තණ්හා උපාදානයත් එකක්. පාප ධර්මයන්ගේ තණ්හා උපාදානයත් එකක්. ඒවා නීච පැත්ත. ඉතින් ඉතින් පාප ධර්මයන්ගේ තණ්හා උපාදානය ආග ගන්න ඉස්සෙල්ලා දැනගන්න. ලෝභ දේශ මොහ දුරු කරගන්න ඕනේ ඉස්සෙල්ලා. ඊපස්සේ කාම වස්තු මැදපඩිය. රාගය අත්තර ගන්න ඊළඟට දරගන්න ඕනේ. ඒක අරගත්තා ධර්ම රාගය අත්තර ගන්න උඩම පඩිය. ඒක අත්තර ගන්න ඊට සූතින් දරගන්න ඕනේ. එහෙම අනුපිළිලින් දැනගෙන අත්තරගෙන අත්තරගෙන ගිය කෙනාට හරිහත් ඵලෙ ලැබෙනවා. සතර ගාමනේ කියලා වරන්නේ එතකොටයි. එයා මේකෙදි තණ්හා උපාදාන නිරෝධ වෙත්වා කියනකොට අපි දැනගන්න මම සංඛා උපාදාන වශයෙන් ඇලිලා බැඳිලා ඉන්නේ කැබඳු දැනගත්තා තාම. දැන් මට ඉස්සෙල්ලාම නිරෝධ කරගන්න ඒකේ ආදීනව දකින්න එතන. ඒකේ නිරෝධ කරගන්න බලන්න. ඒ බලාපොරොත්තුවේ මේ කර්මස්ථානයේ අරිහත් ඵලයේ දක්වාම දැනට සුසු අරමුණ ගනිමින් සුද්ධ කරගෙන යන එක. හතර අපා ගත වීමට හේතුන පාප ධර්මයන් ඇසුරු කරනවා නම් එහෙම. මහා භයානකයි කියලා ඒකේ ආදීනව දැකලා. හතර අපා උප්පත්තියට හේතු වෙන්නා මේ ඇලී බැඳීම් වලින් නිදහස් වීමයි මගේ ඊළඟ පළවෙනි පරමාර්ථය. දැන් නම් මට සතර අපරාධ වීමට හේතු වෙන පාප ධර්ම වල ඇලීම් බැඳීම් නැහැ. ඒ වෙනුවට කාමයට ඇලීම් බැඳීම් තියෙනවා. එනම කාම ලෝකයේ ඉක්මෝලානේ. කාම ලෝකයේ කාම තණ්හා උපාදාන මට තියෙනවා. එන කාම ලෝකයේ කාම තණ්හාවන්ගේ ආදීනව දකලා ඒක ඉක්මනට දැන් මම දැන ගන්න ඕනේ. මේ තණ්හා උපාදාන වලදී තවගෙන කර්මස්ථානෙමයි වඩාන්නේ. හැබැයි ඒතකොට නම් කරන්නේ මොනවද තමයි තණ්හාවේ උපාදානේ ඇලිලා බැලිලා ඉන්නේ. කාමනේ. ඒක ඉක්මෙව්වා. ඒකත් ඉක්මවපු කෙනා. ආයිත් මේ කර්මස්ථානිය වල. තණ්හා උපාදාන වලදී මොන තණ්හාද? ධර්ම තණ්හාවේ මම ඉන්නවනේ. ඊළඟට ඒකත් අත්හැරෙන්න ඕනේ. එතකොටයි මම නිදහස් වෙන්නේ. ඒක අන්තිමට කරන එක. කර්මස්ථානය එකමයි අවස්ථාව අනුකූලව තමා බෙදලා හඳිලා ඉඳින දැනගෙන ඒ අදහසින් ඒකේ මිදෙන්න, ඒකේ ආදීනව දකිමින්, වෙන්වීමේ ආනිසංස දකිමින් අනුකූලව වඩන්න ඕනේ. අනුකූල නිවන් මාර්ගය. ඉතින් මටද හැම දිනාටද තණ්හා උපාදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා. එතකොට නිබ්බාන නාතයි නිබ්බාන වෙත්වා නිබ්බාන නාතයි නිබ්බාන වෙත්වා නිබ්බාන නාතයි නිබ්බාන වෙත්වා මේක ඉදි කරලා ගත්ත කර්මත්තා දැන් මෙහෙම වරන්න පුළුවන් ඔය ඉස්සෙල්ලා වරන්න ඕන මටද හැමදෙනාටද රාග බන්ධන අනාතයි රාග බන්ධන නිරෝධ වෙත්වා ද්වේෂ බන්ධන අනාතයි ද්වේෂ බන්ධන නිරෝධ වෙත්වා මෝහ බන්ධන අනාතයි මෝහ බන්ධන නිරෝධ වෙත්වා මාර බන්ධන අනාතයි මාර බන්ධන නිරෝධ වෙත්වා නිබ්බානනාතයි නිබ්බාන වෙත්වා නිබ්බානනාතයි නිබ්බාන වෙත්වා නිබ්බානනාතයි නිබ්බාන වෙත්වා මෙහෙම බලනවා. ඒකත් ඒක ක්‍රමයක්. වැඩි මොලාකාරයි. එහෙම නොඑක ආකාරයෙන් බලන්න පුළුවන්. නවගුණ නවරහාදී බුදුගුණ ඕන. එකින් එකට සමාවිතින් අයින් කළගත යුතු පැත්තට. ගැළපෙන විදිහේ ප්‍රදේශයන් තියෙනවා ওই නවයේ තුල. අපේ ජීවිතේට එන කම්කටොළු අරගන්න. කිලිපි හෙද්දා උපක්‍රමයෙන් පිරිසිදු කරනවා වගේ බුද්ධානුස්සතිය වඩන්න කියලා බුදුන් වහන්සේ පෙන්වනවා. මේ වෙලාවේ මේ අප්‍රමාණ බුදුගුණ ප්‍රමාණ කරන්න යන්නේ නැතුව. මෙතකින් මේ බුදුගුණේ වෙනවා කියලා කියන්න යන්නේ නැතුව. ඒ බුදු ගුණේම අපි සිහි කරනවා. ඒ බුදුන වාක්‍යයේ වචනේ සිහි කරනවා. ඒතර ගතිරුව, ගතිහඬ, ගතිගුණ මේ එකිනෙකට අන්‍යෝන්‍ය ධර්මයන් නිසා, අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇති ධර්මයන් නිසා. අපිට තේරුම් ගන්න බැරි අනන්ත බුදුගුණයේ හිත පිහිටලා වීතරාගී වීතදෝති වීතමෝහි ගුණයට අනුකූලව. අපේ ප්‍රශ්නේ හිත මුදු වෙනවා. මේක උපක්‍රමයක්. දැන් බුදුගුණ ඉතලා හඳුනාගෙන විස්තර කරගෙන මෙතකින් මේ බුදුගුණේ වෙනවා කියලා සීමා කරන්න යන්නේ නැතුව අප්‍රමාණ බුදුගුණ ප්‍රමාණවත් කරන්න යන්නේ නැතුව. අපි එතෙන්ද ගන්නදී අනුකූලව ගන්නවා. දැන් අරහං කියන බුදුගුණය තුල තියෙනවා ගුණයක්. කිසි දිනක බැදිලා හැදිලා හංගපු රහස් නැති ගුණය. මේක අප්‍රමාණ ගුණයක්. රහසක් නැහැ. අරහා වුණා. කහෝ කියන්නේ රහස. අරහා කියන්නේ රහස් නැහැ. රහසේ වෙන් වුණා. එහෙනම් මෙහි සියලු ගුණ අපිට දිගමනය කරන්න තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන එකක් නෙමෙයි. මොනම දෙනකවා රහසක් නැති සියල්ලෙන් පූර්ණ ගුණයක් බුදුරජාණන් වහන්සේ දෙන කප්‍රමාණ ගුණයක්. ඒක අපිට නිගමනය කළා මෙතකින් එනවා කියලා කියන්න බෑ. අපිට සීමා කරන්න බැරි අප්‍රමාණ ගුණයක් නිසා අප්‍රමාණ බව දැනගන්නවා. දැන් අනන්තය කියන වචනේ අපිට කියන්න පුළුවන්. අනන්තය හිතා ගන්නත් පුළුවන්. හැබැයි මෙතකින් අනන්තය වෙනවා කියලා නිගමනය කරන්න බෑ. අන්න ඒ වගේ වචන තමයි අනන්ත බුදු ගුණ කියන්නේ. බුදු ගුණ වල ස්වභාවය හිතා ගන්න පුළුවන්. මෙතකින් මේ බුදු ගුණේ පූර්ණ වෙනවා කියලා අපිට නිගමනය කරන්න අපි සත්‍යයක් නෑ. ඔක මුලදී බුදු ගුණ පිළිබඳව දැනගත්තේ මූල ධර්මය. ඉතින් ඒතර සම්මා සං කියන්නේ එකතුවක්. මා කියන්නේ මිදෙනවා. සම්බුද්ධෝ සං කියන එකතුවෙන් භූ කියන භවයේ උදුරා හැරීමක් ඇද්ද? සම්බූ උද්ධ කියන එක තමයි සම්බුද්ධ කියන්නේ. අනේ වදේ නිරුක්තිය. අරහං සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ කියන කර්මස්ථානයක් වශයෙන් වඩන්න පුළුවන් අනවින කොඩවින බන්ධන හිරෙවිච්ච අතිනා ඔක්කොම බිඳගෙන යනවා. නිදහස් වෙනවා. ඒ කර්මස්ථානය. උපක්‍රමී පිළිසිදු වෙනවා. අප්‍රමාණ ගුණ නිසා ලෝකේ ප්‍රමාණව සාපේකට මේට විරුද්ධව නැගී සිටින්න බෑ බල පිටවන්න බෑ. හැබැයි අපි ශ්‍රද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියන බල වැඩෙන එක. අපි වඩලම ඕනේ ඕකට අරබා ගන්න. සම්මා සම්බුද්ධ කියන්නේ අරහං සම්මා සම්බුද්ධාදී වශයෙන් අපි කියන්නේ පුද්ගලියෝ නෙමෙයි. අනන්ත ගුණ. අනන්ත ගුණ අපි ළඟ වර්ධනය වෙච්ච සරමටයි ගුණේ අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ. ඒව අප්‍රමාණ නිසා. ලෝකේ ප්‍රමාණවත් සියලු සාපයන් අභිභවයන්ද ශක්තිය ඒවා තියෙනවා. හැබැයි අපි ශක්තිය වඩන්න ඕනේ අපේ උත්සාහයෙන් වීර්යයෙන් අනුගමනය කරලා. ඒතකොට ශක්තිය මේ මට්ටමට වැඩෙනවා. මෙතකින් මේකේ ශක්තිය වුණ පූර්ණ කළා දැන් ඉතින් මේක වඩා වඩන ශක්තිය මේ වචනේදී සිහි කරලා නැහැ කියලා අපිට කියන්න පුළුවන් අවස්ථාවක් එන්නේ නැහැ. ওই අවස්ථාව අන්තිම පාරිශුද්ධිය උපරිම පාරිශුද්ධියට යනකම්. එහෙනම් වීතරාගී, වීතදෝෂී, වීතමෝහී ගුණයේ කෙරවලට යනකම්. වඩන්නත් ওই වතේම ඇති. මූල ධර්මයේ තේරුම ගන්න ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දැනගෙන අසාරව ලෝකේ තේරුම අරගත්තා. ධර්මයේ දැකලා ඉවරයි මූල ධර්මයේ දැක්කා. දෙපාරක් දකින්න දෙයක් නෑ. දැකපු ධර්මයේ තුල අනුගමනය කර ඇලීම් ගැටීම් මුලාව දුරු කරගන්නයි දැන් ඕනකම තියෙන්නේ. ඒ සඳහා වීදරාණී වීතදෝසී වීතමෝහි ගුණයක් ඇසුරු කරගෙන දිගටම ගියාන. අනන්ත බුදු ගුණ වලින් එකක් අරගෙන තමන්ට ගැළපෙන කරන් සීකලා. තමන්ට තියෙන බාධකේ දුරු කරගන්න ඒකට ඒකාන්තයෙන් ඒකම ඇති. හැබැයි තමන් උත්සාහයෙන් වීදී නොපසු අර වීදී ඒ ටික කරගෙන යන්න ඕනේ. ප්‍රධාන වීර්ය වරන්ද කිව්වෙත් ඕකයි. මස්ලී වේලියාවා සම්මත කිව්වේවා ගත්තා වූ අදිෂ්ඨාන ඉෂ්ට කරගෙන ඉන්න නවතින්නේ කියන්න පුළුවන්. මොකද හේතුව? මේ අනන්ත ගුණයේ බල තියෙන නිසා. බල කොච්චර තියෙනවා? දැන් අපි මොහොතේ වතුර කොච්චර ගත්තත් මොහොතේ අඩු වෙන්නේ නැහැ. ඕතරම් ගත්ත හැකි. හැබැයි මොහොතේ වතුර මෙච්චර තියෙනවා මගේ ගින්න නිවාවා කියවට මොහොත වතුර හිලවා ගින්නක් නිවා ගන්න හිටියට හරියන්නේ නැහැ. අරම්ම නිවා ගන්න ඕනේ. හැබැයි දැන් ගන්නකොට ගින්න නම් ලොකුයි. මොහොතේ වතුර ඉවර වෙයි. එහෙම හිතනවා නම් මෝඩකමක්. මොදු වෙලා ඉන්නේ යම් කිසි විදියක මහා ප්‍රාසාදයේදී ගිනි අරගත්තා. අපිට මොහොතේ වතුර ගන්න පුළුවන්. අපිට පුළුවන් ගින්න නිමෙනවා වතුර වෙහින්න. ලිදකින් ගන්න කියන ලිදේ වතුර ඒ වේද කියලා ප්‍රශ්නයක් එනවා. ඒක සීමා සහිත වතුරක් තියෙනවා. නමුත් අපිට මොහොතේ මොහොතේ වතුර ගන්නවා නම් අපේ ගින්න නිමන්න. මොහොත වතුර ඒ වේද කියන ප්‍රශ්නේ අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගින්න නිමෙනකන් වතුර ගන්න ඕ තරම් තියෙනවා. ඒක බුදුගුණ අප්‍රමාණ. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්, මානෙන් මොනම කිලුටු හිතකින් වූ. හටගත සාපයක් බන්ධනයක් හිරවීමක් තියෙනවා. ඒක විදහාරිනකම් ශක්තිය ගන්න. අර අනන්ත බුදු වෙනේ අංශු මාත්‍රයකත් ඒ බලේ තියෙනවා. අංශු මාත්‍රයත් අනන්ත නිසා. අනන්ත ගුණවලටම අයිති නිසා. අපිට මේක මදි වේද කියලා හිතන්න දෙයක් නෑ. මේ බල මදි වේද කියලා හිතන්න දෙයක් නෑ. බල මදිකම නෙමෙයි අපේ උත්සාහයේ වීර්යයේ ධෛර්යයේ මදිකම නිසා අපි කරන්නේ නැති කමයි මදිකම. දැන් උත්සාහයෙන් වීරියෙන් යුක්ත මස්ලේ වේලියාවා සම්මැලේ ඉදිරි වේවා. මම මේකෙම ජය ගන්නවා. මේට වඩා මට තව බලයක් ඕනේ නැහැ. මේ බල අනන්ත තියෙනවා. මගේ උත්සාහයේ වීරිය අඩුපාඩුව කියලා දැනගත්තා. අපිට පුළුවන් වඩලා සුද්ධ කරගන්න ඕනම බන්ධනය බිඳ ගන්න. ඕනම හිර බන්ධන මනස හිර කරලා තියෙනවා. ඔක්කොම බින්ද හැකියි. ඔළුව හිර වෙලා තියෙනවා නම් කල්පනා කරන්න බැරි වෙලා තියෙනවා නම් අරහන් කියන බුදු ගුණේ සිහි කරගෙන යන දිගට. කර්මස්ථානය. ධර්මාභෝධයේ මූල ධර්මාභෝධය ලැබූ කෙනෙක්. මේකම සිහි කරලා මනස සිහි බුද්ධියෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අවස මානසිකත්වයේ පසුතලයේ උදා කරගන්න. මේ බුදුගුණ කර්මස්ථානය ඒක ගුණිත එක. සම්මා සම්බුද්ධ. අරහං සම්මා සම්බුද්ධ පද දෙකක් තියෙනවා. ඔය පද දෙක භාවිතා කරලා අපිට මිදෙන්න පුළුවන්. ඒ ක්‍රමය අනුගමනය කරනවා. අපිට කියන කාරණා තේරෙන්නේ නැත්නම් වටහා ගැනීමේ නුවණ හැඟවිලා තියෙනවා. ඒ වගේ සංවරභාවයට පත් වෙන එක අමාරුයි. විතරම හිත. කාය වචනේ වික්ෂිප්ත භාවයට විසිරලා යන එක එක අරමුණු වල දුවනවා. විද්‍යාතරණ සම්පන්නෝ විද්‍යාතරණ සම්පන්නෝ විද්‍යාතරණ සම්පන්නෝ කියන ගුණේ සීගට කර්මස්ථානයක් වශයෙන් වඩනවා. නමෝ විද්‍යාතර සම්පන්නෝ නමෝ විද්‍යාතර සම්පන්නෝ කියන නමෝ කියන වචෙන් ගලවන්න පුළුවන්. ඒක නමස්කාර කරනවා නෙවෙයි හිටනවා කියන්නේ. නමෝ අරහං සම්මා සම්බුද්ධෝ නමෝ අරහං සම්මා සම්බුද්ධෝ කියලා වරද්දක් පුළුවන්. ඒ කර්මස්ථානය තම තව දිගට ගන්න ඕනේ. මාර්ගයේ වැටෙන්නේ නැත්නම් මග්ගාමාර්ග ඥාන දර්ශන විසුද්ධිය පහළ වෙන්නේ නැත්නම් නමෝ සුගතෝ නමෝ සුගතෝ නමෝ සුගතෝ කියලා හරි. වඩාගෙන යනකොට අපිට වැටෙන්න පටන් ගන්නවා මෙන්න මාර්ගය මෙන්න අමාර්ගය. ඒ මානසිකත්වයේ දුරු වෙලා උදා වෙනවා. මේ ලෝකයේ තියෙන බම්ම ගැන කොතර අනිත්‍යයි කිව්වත් කොතර ලෝකේ දුක්ඛයි කිව්වත් කොතර අනාත්මයි කිව්වත් තේරෙන්නේ නැත්නම් හිත බිලා බලන්නේ නැත්නම් ලෝකේ පිළිබඳ විද්‍යාවේ අගතැන්පත් ගුණය අරගෙන නමෝ ලෝක විදු නමෝ ලෝක විදු නමෝ ලෝක විදු කියලා ඒ ප්‍රශ්නේ පිළිතුරෙන් අහන්නේ ඒ වගේම නොඑක ආකාර දරවලු අමනුෂ්‍යයෙන් හිංගි හිංසා එනවා තමන්ගේ හිත තමන්ට පාලනය කරගන්න බැරි නේ ඒ වගේ අවස්ථාවක නමෝ පුරිස ධම්මසාරති නමෝ පුරිස ධම්මසාරති නමෝ පුරිස ධම්මසාරති කියලා කර්මස්ථානයක් වශයෙන් වඩන. ඒතර ඒකත් පතු වෙලා එන්නේ. Tamanට අනුකූල මාර්ගයක් පේන්නේ නැත් නිවාගම එක එක විකෘති අමනුෂ්‍ය විකෘති අදහස් දෙනවනේ. මාර්ගය වදාගෙන යනකොට බාධා පමුණවනවා. නමෝ පුරිස ධම්මසාරති නමෝ පුරිස ධම්මසාරති නමෝ පුරිස ධම්මසාරති කියලා ඔය දුමේ වඩන. අපත්තානේ පතු. අන්න ඒ තුලින් මොකද වෙන්නේ? අර විරුද්ධකාරී අමනතේ ඈත් වෙලා යනවා. ඒ ඇයිද ඒකටයි කරන්න බැරුව යනවා. Tamanට රැකවන්න සැලසෙන්නේ. Tamanට ධර්මයේ ශාස්ත්‍රූත්වයෙන් හරියට පිළිගන්නේ නැත්නම් ධර්මයේ සිහි කරනකොට හරියාකාරව මතුවෙන්නේ නැත්නම් ඒ වෙලාවට නමෝ සත්තා දේව මනසානං නමෝ සත්තා දේව මනසානං නමෝ සත්තා දේව මනසානං කියලා එගුණේ වඩන ඒ වාගේම යථාභෝධයට බාධා පමුණවනවා නම් ඉරවීම තදවීම ඇගේ තියෙනවා නම් නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය කියලා වදන. ඔය ප්‍රමෝලින් අපිට තියෙන බාධක දුරු කරගන්න නව ගුණයේ මහ බලවත් ඔය විදිහට ගන්න ඕනේ. අපිට තිබෙන ප්‍රශ්නෙට අනුකූල පදේ හොරාගෙන. ඒ අනුව වරලා. ඒ කියනවා සුද්ධතාවය මත කරගෙන නිදහස් වෙන්න පුළුවන්. ඕවා ඔක්කොම අරිහත් ඵලයට යනකම් තියෙන කර්මස්ථාන. තමන්ට තියෙන ප්‍රශ්නෙට අනුකූල දේ අරගෙන. එසේ වඩන්න පටන් ගත්තාම ඒ බාධකයේ දුරු වෙලා විවෘත මනසක් ඇති වෙලා යථාබෝධය ලැබෙනවා. හැබැයි මූලික ධර්මය අහලා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ තෝරාගෙන. ඒ බඳු ලෝකේ නිත්‍ය වූ සුඛ වූ ආත්ම වූ හරයක් ඇතයි ගන්න පුළුවන් එකම දෙයක්වත් නැහැ කියලා. මූල ධර්මයේ වැටහිලා තියෙන්න ඕනේ. එදාට දහම් මැස පහළ වුණා. ධර්මඥානෙ ලැබුණා. ඒ බඳු ලැබිච්ච කෙනෙක් ওই ටික කරගෙන යනවා. අරිහත් ඵලයට යනකම් ওই කර්මස්ථාන ඇති. ලොකුට හරියට යන්න දෙයක් නෑ. ගොඩාක් ඉගෙන ගන්න දෙයක් ඔය නෑ. ඒකයි කාරණා. වැඩි කරන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? මනස අවුල් වෙනවා. මනසට දරන්න බැරි පන්න පුරවා ගන්නවා. ඒව අවශ්‍ය වෙන්නේ නෑ. සම්කේසි නගරයක අපි ජීවත් වෙනවා. ඒ නගරේ ජීවත් වෙන තාකල් අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ නගරේට කොහෙන් හොරු පණීද? කොහෙද මේවෙන් ඉඩපස්තාව තියෙන්නේ? ওই නගරේ ඉන්න බලාපොරොත්තු වෙන අපිට ඕක ප්‍රශ්නය. මේ නගරේ ඉන්න අපිට ආහාර කොයින්ද? නිෂ්පාදනය කරන්න තැන් කොහෙද තියෙන්නේ? ගෙන්න ගන්නේ කොහෙන්ද? තියෙන පාරවල් කොහෙන්ද? කොහොමද මේකට ගේන්නේ මොන පාර තුලින්ද? මේවා හොයන්න පරීක්ෂණ කරන්න අවශ්‍යතාවය ඇති වෙනවා අපිට මේ නගරේ ඉන්න තාක්කල්. අපි ජීවත් වෙන තාක්කල්. ඒතර මේකේ තියෙන සෞඛ්‍ය தත්ත්වය කොහොමද? ඒවා විපරීත සෞඛ්‍ය தත්ත්වය විපරීත කරන්න හේතු වෙන විස බීජ නිෂ්පාදනය කොහෙද කෙරෙන්නේ? මැසි මදුරුව කොහෙද බෝ වෙන්නේ? ඒවා හොයන්නේ ඒවට පරිශීලනය කරන්න අපිට විශාල බලාපොරොත්තු ගොඩක් තියෙනවා. මේ සියලුම ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්න Tamanට මේ නගරේ වැඩක් නැහැ දාලා යන්න ඕනේ. ඔය අදහස එහෙම ආවනම්. ඒ අදහසේ පිහිදියාන. අර ප්‍රශ්න එකක්වත් තියෙනවා. නගරේ ඉඳ ඉන්න එකාට තමයි අර ප්‍රශ්න ඔක්කොම ආවේ. නගරේ වැඩක් නැහැ මේක අත්හරින්න පුළුවන් මේක අත්හැරලා යන්න ඕනේ. ඒකටයි මට දැන් ඕනේ කියලා අපි හිත පිහිදෙව්වේ එතෙන්ට නම්. නගරේ අතල්ලා යන මට මේකට ආහාර ගෙන ආහාර කොහෙලා මොකටද? නගරේ අතල්ලා යන මට මැසි මදුරු පොවෙන්ට යන ගැන හිතලා මොකටද? නගරේ අතල්ලා යන්න ඉන්න මට මේත් තියෙන වාතයේ ජලයේ තියෙන දැන් මොකටද? මං ඉන්නේ මේ අතල්ලා යන්න. එහෙනම් අපිට එක අදහසක හිත පිහිටලා ප්‍රශ්න ගොඩාක් විසඳුණා. ඒතර මෙන්න මේ ආකාරයේ ප්‍රශ්න විසඳ ගන්න ක්‍රමී. ওই ක්‍රමීට දැනගන්න ඕනේ. මෙන්න මේ වගේ අපිට දැන් ප්‍රශ්න විසඳ ගන්න ක්‍රමයේ තමයි අපිට තීරණය ඇවිදින් තියෙන්නේ මොකද්ද? මේ ලෝකේ ප්‍රශ්න වලට ඇඟිලි ගහ ප්‍රශ්න විසඳ විසඳලා වැඩක් නැහැ. මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා මට වැටහුණා. දැන් ලෝකෙම අසාරයි කියලා වැටහිච්ච මට දැන් තීරණයක් ආවා. මේ ලෝක උත්තර භාවයට පස්සේ ලෝකේ ඈතර වෙන්න. මට ලෝකේ ප්‍රශ්න වලින් වැඩක් නැහැ. ප්‍රශ්න ටික විසඳලා ඉවරයි යථාර්ථය දකින්නකොට. අන්න එතෙන්ටපත් වෙන්නයි දැන් ඕනකම තියෙන්නේ. මේ බලාපොරොත්තුෙන් ඉන්න බුද්ධිලා ඒ සඳහා මොකද කරන්න ඕනේ? රාගයේ, දේශයේ, මෝහයේ ක්ෂය කර දමන්නයි උරුමයි. මූල ධර්මයේ වැටහිලා ඉවරයි. ක්ෂය වුණා නම් යතරමක් නැවත ගොඩනැගෙන්න හේතු නැහැ. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ලෝකේ අසාරයි කියලා දැකලා තීරණයයි දී කියලා මේක අත්හැරීම හැර, නොයල්ම හැර, මිදීම හැර මට වෙන සැලසෙල්ලක් නැහැ කියලා. දැන් යතරමක් රාග, දේශ, මෝහයන් නිසා මේකේ බැඳිලා ඉන්නේ. ඒක බිඳිලා කියන යම් ක්‍රමයකින් නිදහස් වුණා නිදහස් වුණාමයි නැවත රාග, දේශ, මෝහයට වැටෙන්නේ හේතු නැහැ. එහෙනම් යථාබෝධයෙන් දහම අවබෝධ කරගත්ත කෙනාට බුද්ධානුස්සතිය තුලින් එක ගුණයක් අරගෙන හරි විතරාගී විතදෝසී විතමෝහි ගුණයක් දරලා ඒ ටිකටපත් වෙන්න පුළුවන් නම් ඔහුගේ මිදීම එතනම තියෙනවා. ඔහුට 아무තෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ Tamanට අවශ්‍ය කරන දේ Taman තේරුම් අරන් ඊට අනුව කර්මස්ථානිය ගොඩනගා ගන්න ඕනේ. ගැළපෙන කර්මස්ථානියෙන් Taman නිදහස් වෙන්න ඕනේ. ඉතින් මටද හැමදෙනාටද තණ්හා උපාදානිය නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා. ඇයි එහෙම කියන්නේ? තණ්හා උපාදානයන්ගේ ආධිනව අපි කල්තියා වනහලා දැනගෙන තියෙනවා. ඉතින් අපි දන්නවා මේ තණ්හා උපාදාන නිරෝධ වුණොත් අපි කොච්චර සාන්තද ප්‍රණීතද. ඒක නේද අපි නිවන. ඒක දැකලා තියෙන්නේ. ඒ නිබ්බාන නාතයි. ඒ බැඳීමේ නික්මීම නාතත්වයෙන් යුක්තයි. දැන් නිබ්බාන නාතයි නිබ්බාන වෙත්වා. නිබ්බාන නාතයි නිබ්බාන වෙත්වා. අපිට නිවනේ ආනිසංස දකින්න ලෝකේ ආදීනව දකින්න. තණ්හා උපාදානයන්ගේ ආදීනව දකින්න. තණ්හා උපාදානයන්ගේ ආදීනව දැකගෙන තණ්හා උපාදානය නිරෝධ කළොත් අන්න ධර්මමාර්ගය අපිට තීරණයක් දෙනවා. ධර්ම චක්‍රේ. ලැබිලා තියෙන ඵලය මොකක්ද? උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායසා නිරුද්ධಂತಿ. ඒව මේ දස කේවලස දුක්ඛක්ඛන්දස නිරෝධෝ හෝති. ප්‍රශ්නේ පිළිතුර ධර්මයෙන් දීලා තියෙනවා. චක්‍රේ බලා ගන්න. නම් මට උපාදාන නිරෝධ වුණා නම් වෙන කරන්න දෙයක් නැහැ. භවත් නිරෝධයි ජාති නිරෝධයි ජරා මරණ නිරෝධයි. අන්න පටිච්චසමුපාදී ධර්ම තීරණය ගන්න. ඒ න්‍යාය ධර්මයේ බුදුරු පහළ වුණත් නැතත් ඔය න්‍යාය ධර්මයේ හොමවයි. මේ පහළ වුණ නැන්නා. ඔය න්‍යාය ධර්මයේ විග්‍රහ කරන්න කෙනෙක් නැහැ දෙන්න කෙනෙක් නැහැ. ඒ අපිට අද ලැබිලා තියෙන ලොකු වාසනාවක් තමයි ලෝතර බුදු පියාණන් වහන්සේ නම ලෝකේ පහළලා න්‍යාය ධර්මයේ විද්‍යාමාන කරලා දීලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් ඒ තුලින් යථාර්ථය දැනගන්න. කවුරුත් හොයන්න ගුරුවරු හොයන්න යන දෙයක් නැහැ. සංහාපාදාන නිරෝධන දැන් ඊළඟට මම මොකද්ද කරන්න වෙන්නේ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. උපාදාන නිරෝධන භව නිරෝධයි භව නිරෝධන ජාති නිරෝධයි බැලුවාම අපිටම තේරෙන්නේ. අන්න ඒතර අපි දැනගත්තා. එහෙනම් කායිද සැල කරලා ඉවරයි මේ දිහා කරන්න දෙයක් නැහැ කියලා තමන් පරිත්‍යාසම්පාදිත අනුව තමාගේ විනෝණින් දැනගත්තා. එහෙම තේරුම් ගන්න ඕනේ. ඉතින් ওই කර්මත්තාන ඔය ආකාරයෙන් වඩන්න පුරුදු වෙන්න ඕනේ. මේ තණ්හා උපාදාන කියනකොට අපිට තණ්හා උපාදානයන්ගේ තමයි මේ මුළු ලෝකෙම බැඳිලා තියෙන්නේ. අසත් ධර්මයන්ට බැඳිලා තියෙන්නේ. අසත් පුරුෂයින්ගේ අසත් ධර්මයේ නිසා හටගත් සාපයන්ට බැඳිලා තියෙන්නේ. මේ තණ්හා උපාදාන මුල් කරගෙන. ඇලීමයි බැඳීමයි. ඇලීමයි බැඳීමයි දුරු වෙලා ගියාට පස්සේ මුලින්ම කහට දහම් දුරු වෙලා යනවා. ඊට පස්සේ රාග දහම් දුරු වෙලා යනවා. රූපාවට අරූපාවට දහම් ඊළාට දුරු වෙලා යනවා. සියල්ල දුරු වෙලා ගියාට පස්සේ සියල්ලම නිරෝධයි. එදාට තුන් ලෝකයේම තණ්හා උපාදාන නිරෝධ වුණා නම් අරිහත් වෙයි. ඉතින් ඔය ටික තේරුම් ගන්න ඔය කර්මස්ථානය බලන්න ඕනේ. ඉතින් ආබාධ අරාමයේ තියෙනකොට ඔය ක්‍රමෙට ඒවට තියෙන හේතු දැනගෙන ඒ හේතු තමා තුළින් ඉවත් කරමින් නැවත නැවත කර්මස්ථානයේ වඩනකොට අර අජීර්ණයට හේතු වෙච්ච අර බැඳීමට හේතු වෙච්ච ඒ කුණ අහක් වෙලා ගියාට පස්සේ ආයි බේත් බොන්න දෙයක් නැහැ. ඒ ලෙඩේ මතුවෙන්නේ නැහැ. ඒ වඩනකොට වැඩියෙන් අමාරු නා. ඒ සීමාව දැනෙන වලනවා. වඩන ගමන් පත්‍ය ගන්නවා රාපතරවි පිට වෙලා යනවා. ඒතකොට කර්මස්ථාන වඩන කාලේ කෙටි කර ගන්නවා. වැඩියෙන් වැඩුවොත් වැඩිපුර කැපෙනවනේ. ඉතින් වැඩිපුර අපතරවි නිෂ්පාදනය අයින් කරන්නේ. අපේ ඉන්ද්‍රියන්ගේ හැකියාව මදිනා. ඒ මට්ටමට සුදුසු මට්ටමට බලන්න ඕනේ. බලමින් ඒ ටිකයි කරපුවාම තනුමක් ඇතුළු ක්‍රමක්‍රමයෙන් අර අමාරු දැනි දැනි ක්‍රමක්‍රමයෙන් අහක් වෙලා යනවා. යා සත්තා දේව මනුස්සාන මේ පුරිස ධම්මසාර නමෝ පුරිස ධම්මසාරති. උතුම්ම ධමනේ සිද්ධ වෙනවා. උතුම්ම ධමනේ සිද්ධ වෙනා නම් රාගක්ෂයයි දේසක්ෂයයි මෝහක්ෂයයි. අමනුෂයා රාග සහිතයි, ද්වේෂ සහිතයි, මෝහ සහිතයි. අමනුෂයාට අවශ්‍ය පසුතලයේ අපි හදාගෙන හිටියොත් අපේ ඉන්ද්‍රියන් තුලින් අමනුෂයාට වාසස්ථාන තියෙනවා. ඒතර අමනුෂයා පන්නන්න බෑ. ඉතින් අපි යොතනින් දෙන්නේ කොච්චර කෑ ගැහුවා. අපමුනි තිලෝනා, හැර කියන බස් මෙදනා, හැරකිරි පිරිතනා, වැන්න අඟර හැගෙන කිරි දෝනා. තුන් ලෝකාගුරු බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය අරින්න. තවත් එකෙක් මේ ලෝකේ තව මාර්ගයක් කියනවනේ. ඒකේ හැටි කොහොමද කියනවනේ. කිරිපිරිච්ච තනියේ අතහැරලා අඟ අල්ලගෙන ඇද ඇදා කිරි දවන්න හදනවා වගේ වැඩක්. මේකේ මහා පරිවදනක් මේ වදින්නේ. ඉතින් අපි දකින්න ඕනේ එහෙනම් අපිට තියෙන හැම ප්‍රශ්නයකටම පිළිතුර බුදුදහමේ තියෙනවා. ඒ මාර්ගය හදාගන්න එක උඩු කපනවා වගේ වැඩක්. මොකද රාගකුණයි, දේශකුණයි, මෝහකුණයි අත්තර ගන්න තියෙන අමාරුවට තමයි. අනික් කාගෙන් ඕක හොයන්න යන්නේ. වෙන ක්‍රමයකින් අත්තර ගන්න යනවා අර ක්‍රමයේ අත්තරින්න බෑ. මොකද අර කුණ අත්තර ගන්න බැරි තියෙන අමාරුව. කැතකම. වෙන එකක් නෙවෙයි. කුණ අත්තර ගන්න අපිට පුළුවන් නම් ওই ප්‍රශ්නේ ඉවරයි. අසෝචි මිට මොලවාගෙන මැස පන්නපන් කිය. කිව්වෙත් ඕකයි. ඔක්කොම අහගෙන අසෝචි හොඳට සබන් ටිකක් දාලා හොදාගත්තා නා අහකලා ඉවරයි වැඩි. මැස්සෙන්ද හේතු නැහැනේ. ඒක නම් අතරින්න බෑ. ඒ මිට හිර කරගෙන තියා ඉන්න ගම. අනේ මැස්ස පන්නන්න ක්‍රමයක් බැයිද මම. මංසු ගන්න. පේන්නේ නැහැ නේ අයපුණ ඇතුලේ තියාගෙන. මේ වගේ තියාගෙන නිවන් දකින්න බෑ. ආර්ය මාර්ගයේ ප්‍රතිඵල ගන්න බෑ. ඇතුලේ තියෙන ಗುಣ තමන්ම එලිවස්සලා දකින්නම ඕනේ. කාගකුණ, දේශකුණ, මෝහකුණ ඔච්චරයි කුණ තියෙන්නේ. ඔයින් එහා තව කුණක් නැහැ ඇතුළේ. ওই තුනට අදංගුයි සියලු කුණ. මේ රාගය වැඩි වෙලාම ලෝභය දැනෙනවා. මේ ලෝභ කුණයි, ද්වේෂ කුණයි, මෝහ කුණයි තමයි මහ කුණ කුණ. ඊට පස්සේ රාග කුණ අරගන්නවා ඊට පස්සේ මධ්‍යස්ථක. රූප රාග කුණයි, අරූප රාග කුණයි, සියුම් කුණ. ඒකත් අරගන්න. කාම රාග කුණ අරගත්තාට පස්සේ එක්තරා වික්ෂුන් වහන්සේ නමක් කොහේ ඉන්නවා? කර්මස්ථාන වලන්නේ නැහැ වැඩි ධෛර්ය වෙන්නේ නැතුව. ඇයි මහාන? ඉතුරු ටික උත්සාහ කරන්නේ නැද්ද? ස්වාමීනි දැන් ඉතින් කොහොම වලා තියෙන්නේ දැන් බබලෝනි අනාගාමීනි මහාන අසෝචි ටිකක් අතේ ගෑවිලා ඉන්න පිහදා ගත්තාම පේන්න තියෙනවා නෑනේ ඉඹලා බලපුවාම කොහොමද ගඳයි එහෙනම් හිතා ගන්නකො පිහදාගත් එක හොයලා ගන්න ඕනේ තව ගඳයි ඔය ගුණත් ගඳයි කියලා හිතා ගන්න කියලා ඒකේ කලකිරෙව්වහම සංවේගීටපත් වෙලා අර රූපලාග අරූපලාග දෙකත් අත්හැරලා මාන උද්දච්ච අවිද්දත් අත්හැරලා හරි හතරටපත් වෙනවා උන්හා අන්න ඒ වගේ අපි දැනගන්න ඕනේ මේ ක්‍රමයට. එකින් එක අරගන්න ඕනේ ක්‍රම. ඕකයි. දැන් මේ තවත් රවට්ටනේවා තමයි මේ තවත් එකයි. මේ නැවත කර්මස්ථානයේ වැඩලාගෙන යනකොට මේ තෙල් රහිත නිවී ගිය තිරයක්. සහිත පහන. මොකද මේක අහලා තියෙනවා අපි. නිබ්බන්ති දීලා යථාපදීපෝ මේක ඕරටන් අහලා තියෙන එක. මේක හිතේ හොඳට කායදලා තියෙනවා පහන නිමුණා වගේ නිවි ගියා. දැන් අපේ හිතම අපි රවට්ටන ඔබ දැන් නිමුණා දැන් ඉතින් සැනසියා. මේකත් මාර ධර්මයක්. ওই මාර ධර්මයට බොහෝ කොට කොටු වෙනවා. කර්මස්ථාන වඩන අය. මොකද ප්‍රතිඵලයේ ආසන්න කරගෙන ප්‍රතිඵලයේ ලැබුණා නම් කොච්චර සාන්තද කොච්චර සැනසුණාද මගේ ප්‍රශ්නේ ඉවරයි නේ කියන ප්‍රශ්නයක් එනවා. ප්‍රතිඵලයේ ඉවරෙච්ච කෙනාට දේශනා කරපු උපමා මේ බුද්ධ ශාසනයේ තියෙනවා. පහන නිවිලා ගියා වාගේ තෙල්ලි පෙරලා පහන නිවිලා ගියා වාගේ තමයි මේ தත්ත්වෙද කියලා. ඉතින් පහනක් නිමිනවා හීනයක් වගේ හීනයක් හැබැයිම පේනවා වගේ අර මානසික දර්ශනෙට වැටෙනවා භාවනා කරගෙන යනකොට. ඊට පස්සේ මං ඉතින්පත් වෙලා තමයි මේ පහන නෙමුනේ. දැන් ඉතින් මගේ පහන ඉවරයි. දැන් ඉතින් උපාදාන නැවිත තෙල ඉවරයි. ඉවර වුණා. එහෙනම් හරි. දුනානා. හැබැයි හීනේ දැකට ඕක වෙන්නේ නැහැ. ඉතින් අපි ඕකත් ආදර්ශයට ගන්න ඕනේ. එහෙනම් තෙල් තිබිලා හිටන් තියෙනකම් පහන පත්තු වෙනවා. ඒ වගේ උපාදානයේ තියෙනකම් චන්දරාගයේ තියෙනකම් භවගින්න පත්තු වෙනවා. එහෙනම් මේ පහනේ තෙල්ලි වෙලා නිවිලා ගියා දැක්කන. උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වෙනවා ඉවරයි. කාර්ණ්‍ය හරි. ඉතින් මගේ තෙල්ලි ඉවරද? අපි දැන් හීනෙට හැවටලා ඉන්නේ නැතුව අපි බලන්න ඕනේ. දැන් උපාදාන තෙල. උපාදානයේ තිබුණා නම් චන්දරාගයේ මතුවලා එනවා. මට චන්දරාගය කොතනකවත් නැද්ද? බැඳිලා නැද්ද කොතනකවත්? මේ ජීවිතේට මගේ බැඳිලා නැද්ද? ජීවිත ආසාවත් ඉවරද? ඉවර නම් උපාදාන නිරෝධය. තෙල් ඉවරයි. එහෙනම් තෙල් ඉවර නම් මේ පහන් නිවිලා ගියා වාගේ. මගේ සසර ගමනත් ඉවරයි. හැබැයි හීන ජකට ඉවර වෙන්නේ නැහැ. ওই හීනයක් හැබැයි දකින්න එක තමයි වෙන්නේ භාවනාවේදී පේන හීන. මේ භාවනාවේදී පේන හීන වලට හැවටෙන්න එපා කියලා මම කිව්වේ ඒකයි. හීන භාවනාවට අයිති නැහැ. භාවනාවේදී හීන පේන තමයි හැබැයි හැබැයි පේන හීන. නිින්ද ගිහින් නැතුව පේන හීන. නිින්ද දවල් හීන කිය අපි ඔකට කියන කතාව. භාවනාවේදී හීන පේනවා. නිින්දේදී හීන පේනවා වාගේ. ඔන්න ඔය හීන වලට මිනිස්සු රැවටෙනවා. ඉතින් ඒ හැවටිලා මොකද කරන්නේ? එක එක කර්මස්ථානාචාරවරු උත්තරේ දෙනවා. දැන් ඔබේ වැඩේ හරි. ওই කර්මයේ තමයි අපරාධේ අපේ අයට මහ විනාශයක් වෙලා තියෙන්නේ. භාවනා කරගෙන යන කෙනාට හවට්ටුවාම දේශ කර්මස්ථානාචාරවරයා හැවටිලා. එයා කියනවා දැන් ඉතින් ඔක්කොම ඉවරයි. අර එක ගෑනුකෙක් ඇවිල්ලා කියන භාවනා කරගෙන ඉන්න කඩදාසියක් වුණා. සුළඟේ පාවෙලා ගිහිල්ලා ගියාම කඩදාසිය ගිනියනම් අලු වෙලා ගියාලු අලු ටිකක් විසිරලා ගියාලු. ඒ හීනේ කිව්වා අර දවල් හීනේ නේද භාවනාවේ දැක හීනේ කිව්වා හාමුදුරුවන්. කර්මස්ථානාතර හාමුදුරුවන්. ওই ටික තමයි උපාසකම්මේ කරගන්න ඕනකම තියෙන්නේ. දැන් ඉතින් ආත්මය ඉවරයි. දෙවිල අලු වෙලා ගියා. දැන් ඉතින් මොකද යන්න තියෙන්නේ? ගමන ඉවරයි. අරිහත් ඵලයේ තීන්දුව දුන්නේ. එතන පටන් එන උන් දැන් මම අහනවා. නිරෝධයට තමයි අන්ත පච්චිම දේහයේ දරුවා තින් අපිත් මේ සිල් ගත්තට කමක් නැහැ නේද? ඉතින් පච්චිම දේහයේ දන්නේ මහරහතන් වහන්සේ. ඉතින් මේ උපාසකම්ම මහරහත් ඵලයටපත් වෙලා කියලා හිතාගෙන තමයි අර දුන්න තීන්දුවේ මොන විදිහෙම කපන්නද. ඒ දෘෂ්ටි අරින්න බැරුව කියලා. ඒක නම් ධර්මයේ තුලින් දෘෂ්ටියකට බහගත්තොත් සියලු දෘෂ්ටීන්ට වඩා බලවත් මහා දෘෂ්ටියක් වෙනවා. නිවන් දකින්න බාධා වශයෙන් ඒ දෘෂ්ටි. එනිසා එක එක නාගෙන් ඕව අහලා හරියන්නේ ධර්ම ගුරුවරයා තුලින් ධර්ම පටිච්ච සමුප්පාදය තුලින් ඕක නිගමනය කරගන්න ඕනේ. ඊට පස්සේ අවංකව තමා කෙරෙහි නිගමනය කළා බලන්න ඕනේ. මේක වෙනවද? පහන නිමුණහා සමානයි. මොනවද? ඒක උපමාවක්. පහනේ තෙල වාගේ තමයි උපාදානෙ. නැත්නම් උපාදානයේ තියෙන බව දැනගන්නේ චන්දරාගයෙන් බැඳෙන නිසා. මේ මානි චන්දරාගයෙන් බැඳීමක් නැද්ද? දැන් මේ මොහොතේ මැරෙන්නයි එන්නේ. ඔන්න ඔය පැත්තෙන් එනවා හුලඟක්. දැම්මතියා ටිකක් අකුර ආවරණය වෙලා නොහිටියොත් විස බීජ සහිත හුලඟක් එන්නේ. ඒක වැදුනොත් එහෙම හෙට මැරෙනවා. මොකද කියන්නේ? අනේ සාදු. කියනවාද? ඉන්නවද සත්‍ය නැද්ද? කොච්චර එකක්ද? ඒ කියන තත්තර හිත වැල්ලාද? නැන්නා හීනයක් දැක්කට එහෙම චන්දරාගේ විරලා නැහැ. පණ නැහැගෙන දුරන්නේ බේරෙන්න තරහ හොයාගෙන. මොකද? එහෙම මැරලා බෑ. තව ජීවත් වෙන්න ආසයි. අපේ එක්තරා කාන්තාවක්. අනේ මට නම් මේ දැම්මලු ඕකමයි කියන්නේ. මේ දැන් මැරිලා ගියා නම් හරි සනසියා. හුඳට බඩ යන්න පටන් ගත්තා. ඉස්පිරිතාලේ එක ගියා හොඳ වෙලා ආවා එනකොට ආයෙ බඩ යන්න පටන් ගත්තා. අනේ මං තව කොච්චර කාලයක් ජීවත් වෙන්න ඉන්න කෙනෙක්ද මොකද උඹලා මට හොලගන්නේ නැද්ද බලන්නේ නැද්ද කියලා අඬන්න පටන් ගත්තා. දැන් මොකද කරලා තියෙන්නේ බොරුවේ තරම් බලන්න. තමන්ගේ හිත කොච්චර තමන්ට හැවටලා තිබුණාද? අවංක මැරෙයි කියලා බයට හේතු ආව තැනදී. කම්පා වෙනවා අනේ මං මැරෙයිද කියලා. අර හොඳින් ඉන්නකොට මිනිස්සු රවට්ටන්න කියනවා. දැන් මැරුණා නේද? කොච්චර සැනසෙල්ලද? මේ බ්ලොගේ ඉන්නවට වඩා. ඉතින් අන්න ඒ වගේ දේවල් අපේ හිත අපි රවට්ටනවා. සමහරලාට ඒ අය දන්නේ නැහැ ඒ තමන්ගේ හිත තමන් රවට්ටන මායාවක හැටි. ඉතින් මේවා හොඳට අපි තේරුම් ගන්න ඕනේ. අපි මහරහත් ඵලයට පත් වෙලා 60 අවුරුද්දක් හිටියා කියලා හිටපු අපේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක්. අරිහතයට පත් වෙලා නැහැ මෙහා ඵලයක ඉඳ ඇති. ඒ ධර්ම කර්මස්ථාන දීලා අනුගමනය කළ දහස් ගාණක් අභිඥාලාභී රහතන් වහන්සේලාත් බිහි වෙලා හිටියා ගෝලියෝ අතේ. ගෝලේ දසත් චේතෝපරිය ඥානියෙන් බැලුවා. ගුරුතුමාගේ හිත කොහොමද? ගුරුවරයාගේ හිත. බලනකොට තවම අරිහත්ත්වයටපත් වෙලා නැහැ. හැවටිලා ඉන්නේ. ධානයක් නිසා යටපත් වෙලා තියෙනවා. කෙලෙස් ඒ නිසා ඉන්නවා. සුද්ධයි කියලා හිතාගෙන. මෙහෙම මලොත් අපරාධයන්නේ. පිළිසරණක් වෙන්න යන්න ඕනේ කියලා ගිහිල්ලා අහනවා. නිසා ස්වාමීනි ඔබ වහන්සේ දැන් උත්තරීතර ඵලයක් එහෙම ලැබිලා තියෙනවා. ඔව් ලැබලා තියෙනවා. කොච්චර කාලයක් නැද්ද? 60 අවුරුද්දක් 94 වයස අවුරුදු 80යි. අවුරුදු 20 දී ලැබුවේ. දැන් 60 අවුරුද්දක් යනකම් කෙලෙස් මතුවෙන්නේ. දැන් අරිහත්ත්වයටපත් වෙලා කියලා උන්වහන්සේ නායක නායක හඳුනන හැවටිලා දැන්. සාමින අභිඥා බල තියනවාද? තියනවා. මවන්න එහෙම පුළුවන්. පුළුවන්. පොකුණක් මාල වෙන්නන්න කොහමද? ලස්සන පොකුණක් මාල වෙන්නවා. හොඳට පැහැදිලිව පේනවා දැන් පොකුණ. ඔය පොකුණ නෙළුම් මල් පිපිලා තියෙනවා මවලා පෙන්වන්නද? පෙන්වන්නද? මැව්වා නෙළුම් මල්. දැන් නෙළුම් පොකුණක් මැවිලා තියෙනවා. දල දිගට තියෙන මහා සද්දාන්ත ඇතෙක් ඇවිදිලා ඔය නෙළුම් මල කනවා ඇදි මවලා පෙන්වන්නද? ඒකත් මැව්වා. දැන් ඇතෙක් ඇවිදිලා නෙළුම් මල කනවා පැහැදිලිව පේනවා. ඔය ඇතා හොඬ උස්සගෙන මහා හයියෙන් නාද කරගෙන මහා වේගෙන් අපි ළඟට එනවා මවලා පෙන්වන්නද? උන්වහන්සේ මැව්වා. අර ඇතා මහා හයියෙන් කුජනා කෑ ගහගෙන හොඬ උස්සගෙන ළඟට එනකොටම මවපු හාමුදුරුවෝ බයලා නැගිට්ටා. සිවුරු කොටෙන් අල්ලගෙන රහතන් වහන්සේලා බය තියෙන අද හාමුදුරුවනේ. එතකොටයි මතක් වුණේ දෙයියනේ මම රහත් වෙලා නැහැ. මෙච්චර කාලේ හැවටලා නේ හිටියේ. ඒ වෙලෙම දන ගහලා අනේ ඇවත්නේ මර පිහිඩ වෙන්න. අර කර්මස්ථානයක් දෙන්න කියලා ගෝලයාගෙන් කර්මස්ථානයක් කරගත්තා අරගෙන පියවර තුනක් තියෙනවා හරි හතරවත් වුණා. දැන් බලන්න එතකොට ඔක්කොම වැඩිලා තියුණා මේ සියුම් තැන. අනික් අයට හැංගෙන එක වැඩක්. අපේම මහතෙරුන් වහන්සේලා අතරේ වෙච්ච සිද්ධියක් ගැන අපේ කතාවක් ඒක. ලංකාවේ වෙච්ච සිද්ධියක් ගැන. ඉතින් මේ වගේ තැන්වලදී මෙහෙමත් රැවටිලා මුලාවටපත් වෙලා අරිහත්ත්වයටපත් වුණා කියලා හැඟිනවා නම් උන්වහන්සේලාට. මේ සාමාන්‍ය මිනිස්සු රැවටන එක වැරද්ද. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මනස සිහියෙන් ඉඳලා කරුණු තේරුම් අරගෙන හරියාකාරව මනසේ වඩලා. එතන විවෘතව දකින්න ඕනේ. ඒකයි කාරණේ. මේ මෛත්‍රී භාවනාවේ සඳහන් වන දස දිසාව පරමාර්ථ අර්ථයක් තියනවාද කියලා එහෙම එකක් තියෙනවා මේ. මේ ක්‍රම දෙකක්. දැන් දිසාවෙන් දිසාවට හිත යවලා හිටන් වර්ණ භාවනා ක්‍රමයක් තියෙනවා. ඒ ඒ දිසාවටපත් වෙලා ඉන්න සියලු සත්වයෝ ගැන. දැන් පෙරදිග වසන සත්වයෝද පෙර අනුදිග වසන සත්වයෝද දැන් අපි ඔතන කියනවා. දැන් පෙරදිග කියන එකේ තියෙන පරමාර්ථය. පෙරදිග කියලා කියන්නේ සූර්යයා නැගී එන පැත්ත. යම්කිසි කෙනෙක්ගේ මනස තුල ප්‍රඥාව නැමැති සූර්යයා නැගී එනවා නම් මිනිස්සු අතර ඉන්න පුළුවන්, දෙවියෝ අතර ඉන්න පුළුවන්, බ්‍රහ්මයෝ අතර ඉන්න පුළුවන්, උඩ යට වට හැමතැනකම කොහේ හරි එහෙම කොටසක් ඉන්න පුළුවන්. මෙන්න පෙර දිගවසන සත්‍යය. මේ පරමාර්ථය. ප්‍රඥාව නැමැති සූර්යයා නැගී එන පැත්තට අයිති සත්ව කොටසක් ඇතනම් ලෝකේ කොතන හරි. ඒ සියල්ලෝම පෙර දිගවසන සත්‍යය. ඊට අනුකූල පිළිවෙත රැගෙන ඉන්නවනම් ඒ ප්‍රඥාව නැගින. ඒ තමයි පෙර අනුදිග වසන සත්වය. දැන් මේ කොටස ගහේ. දකුණු දිග වසන සත්වය. ඒ කියන්නේ මේ මේ පහත් දහම් මේවා කුණු දහම් මේ මේ අකුසල් දහම් කියලා දැනගෙන ඒවා අතහැරගෙන යන සත්ව කොටසක් ඉන්නවනම් ධර්ම අවබෝධය ධර්මයේ දැකලා ඒ තමයි කුණු අහකට දාන සත්වය. ඒ මගට අනුකූලත්වයෙන් යුක්තව කටයුතු කරන කොටසක් ඉන්නවනම් ඒ තමයි දකුණු අනුදිග සත්‍ය. ඕවා තේරුම් ගන්න බැරුව පහුබහින කොටසක් ඉන්නවා. ධර්මයේ දැක්කහම පසුබහිනවා. අධර්මයට නැමෙනවා. ඒ තමයි පසුදිග වසනත්තේ කොයි පැත්තේ හිටියත්. උඩ යට වට කොහේ හිටියත්. ඒකට අනුකූල වෙලා ඉන්න දුච්චරිතයට අනුකූලව නැවිලා ඉන්න කොටසක් ඉන්නවා නම් ඒ පරමාර්ථ වශයෙන් පසු අනුදිග වසන සත්‍යය. උත්තරීතර මාර්ගඵලාදී ලැබු යම් සත්ව කොටසක් ඉන්නවා නම් උඩ යට වට කොහේ හිටියත්. ඒ උතුරු දිග වසන සත්‍යය. ඒකට නැඹුරු වන ආර්ය මාර්ගයේ වඩන පිරිසක් ඉන්නවනම් ඒ උතුරු අනුදිග වසන සත්. රාගේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් අන්ධ වෙලා තේරුම් ගන්න බැරි මට්ටමකටපත් වෙලා පහත් වූ අපාගත වෙන තත්ත්වයට පහත් වෙලටපත් වෙලා ඉන්නවනම් කොටසක්. උඩ යටවට කොහේ හිටියා යට දිග වසන සත්‍යය. ඒ වගේ සියල්ල ජය අරගෙන උසස් සත්‍යයටපත් වෙලා ඉන්නා වූ උත්තරීතර සත්‍යයට නැగిලා ඉන්නා වූ අරිහත්ත්වයටපත් වෙන කොටසක් ඉන්නවනේ. ඒ තමයි උඩ දිග වසන සත්‍යය. ඉතින් එතෙන්ට නනම් උද්දාන් සෝතාය. ඉහළට යනවා මිසක් පල්ලෙහාට ඉන්නේ නැති අය උඩ උඩ දිග වසන සත්ත්වය. අරිහතුන් වහන්සේට නෙමෙයි සත්ව කියන්නේ. ඒ මෙහා ඉන්න අය. සත්වත්වයේ ඉක්මෝ කෙනෙක් අරිහතුන් වහන්සේ. සත්ව කියන වචනයෙන් පෙන්වන්නේ. මේ ලෝකයේ සද්ගුණයෙන් යුක්තයි මේ ලෝකයේ යහපතින් යුක්තයි කියන දෘෂ්ටියෙන් ඉන්නවා නම් යම් තාකල්. ඒ සංඥාවෙන් ඉන්නවා නම්. ඒ තාකල් සත් කියන தත්වයෙන් හු ඉක්ම ගිහින් නැහැ. ඒ තාකල් සතර පැවැත්මට හේතු වෙනවා. සත් කියන ගුණයෙන් අල්ලන්න දෙයක් ලෝකේ නැහැ කියලා අසාරයි කියලා දැක්ක කෙනා. සත්ව ඉක්මෙව්වා. සත්ව ඉක්මෙවට පස්සේ අරිහතුන් වහන්සේ සත්වත්වයෙන් නිදහස්. නිසා උන්වහන්සේට සසර ගමනක් නැහැ. සසර ගමන තියෙන තාකල් ලෝක සත්‍යයට සත්ව කියන නම භාවිතා වෙනවා. යම් කෙනෙක් අරිහත්ත්වයටපත් වුණොත් සසර ගමනේ සත්ව ඉක්මෙව්වා. එහෙනම් අරිහතුන් වහන්සේ සත්ව නෙමෙයි. සත්ව ඉක්මවපු කෙනෙක්. ඉම්මිහා ඉන්නේ සියල්ලෝම සත්වත්වයේ තුල ඉන්නවා. මේ සියලු සත්වයෝ කියනකොට අරිහතුන් වහන්සේ නෙමෙයි තරන්න දෙයක් නැහැ. අරිහතුන් වහන්සේ කලීත් විශාල කරලා ඉවරච්ච කෙනෙක්. උන්වහන්සේට 아무තේ පිළිසරණක් ගන්න 아무තේ සිත් පතන දෙයක් අපිට නැහැ. ඉතින් අපි දකින්න ඕනේ සාන්තියක් ඕනේ කරන්නේ වැහැල්ලා ඉන්න පුද්ගලයාට කොට නැගෙන්න. වලේ ඇහැලා ඉන්න කෙනාට ගොඩට එන්න ආධාරයක් ඕනේ. ගොඩ ඉන්න කෙනාට ආධාරයක් ඕනේ නැහැ. ඒ වගේ අරිහතුන් වහන්සේට ආධාරයක් ඕනේ නැහැ. උන්වහන්සේ අනික් අයට ආධාර කරනවා. පල්ලෙහා ඉන්න අයට අරිහත්ත්වයටපත් වෙනකන් ආධාරය ඕනේ. ඒ අයට ආධාරය සිත් පැතීමෙන් ලබා දෙනවා. ඒකයි කාරණේ. සියලු ලෝක සියලු සියලු ලෝක සියලු සත්වයෝ. දැන් මොකද අපි වෙනසක් පෙන්වන්නේ? සියලු ලෝකයි සියලු සත්වයයි තෝරා ගන්න ඕනේ. දැන් ආධ්‍යාත්මික පස්සේ මම කියන කොටසට අයිති. කොටසක් ඉන්නවනේ. නෑ සත්ව කියන තැනට ඉන්නවනේ. ඒ අභ්‍යන්තර ලෝක. ඒ අය අසුරු කරන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කොහෙද තියෙන්නේ? ඒ බාහිර ලෝක. නැත්නම් බාහිර ලෝකයයි අභ්‍යන්තර ලෝකයයි කියන මේ දෙකම එකතු වෙලා තමයි දුක ගොඩනගන්නේ. තනි එහෙකින් දුක ගොඩනගන්න බෑ බාහිර ලෝකයක් එක්ක සම්බන්ධයක් වෙන්න ඕනේ. දුක ගොඩනගින්න. අන්න ඒ නිසා බාහිර ලෝකයේ තුල දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරන පරිසරයක් ගොඩනගෙනවා නම් ඒක අලෝභ ආදේශ අමෝහ පරිසරයක් ගොඩනගෙන්න ඕනේ. ලෝභ දේශ මොහසහගත පරිසරය අපිට අනිෂ්ඨ අරමුණු ගෙන දෙනවා. ඒ අනිෂ්ඨ අරමුණු අප්‍රිය අරමුණු. අපිට බාධා පමුණවනවා. යහපතට බාධා පමුණවනවා. දුක් කරදර ඇති කරවනවා. අසහන ඇති කරවනවා. ඒවට හේතු කාරක ගෙනත් දෙනවා. ඉතින් ඒක විශාල බාධකයක් වෙනවා. ආර්ය මාර්ගය පූර්ණ්‍ය කරගන්න අයට. දැන් ලෝකයේ සැනසුම කරා යන අය. ඉතින් ඒ ඒ தත්යෙන් අහක් වෙන්න නම් බාහිර පරිසරය තමයි සියලු ලෝක සාන්තියටපත් කරන්නේ. දැන් නිදුක් පරිසරය. අපිට තියෙන්න ඕන. පරිසරයේ දුක් සහිතන. දුකට හේතුකාරක වන්නා වූ ග්‍රීස්මය නම්, ඒ වගේම වතුර නැත්නම්, ඒ වගේම මේ උෂ්ණය වැඩි නම්, ඒ බඳු පරිසරයක් උඩ පරිසර බාධකයක් එනවා. එහෙනම් නිදුක් පරිසරයක් ඕන. රෝගකාරක විස බීජයන්ගෙන් පිරිච්ච පරිසරයක් නම්. රෝගී පරිසරයක් ඒක. එහෙනම් නිරෝගී පරිසරයක් ඕනේ නිරෝගීව කටයුතු කරගන්න. පරිසරයක් නිරෝගී වෙන්න ඕනේ. දාහ ගෙන දෙනවා නම් අසහන ගෙන දෙනවා නම් එවඳු රසයෙන් ඌන ඌන පරිසරයක් නම් පූර්ණ නැත්නම් ඒක දුක් සහිත නැත්නම් සුවේ නැති පරිසරයක්. එහෙනම් සුවපත් ලෝකයක් ඕන. ඒ වගේ දුක්ඛිත වන්නා වූ තත්ත්වයට දමන්නා වූ රාගයන්ගේ කුලප්ප කරන, එබඳු කම්පා ඇති කරන, එබඳු පරිසරයක් නම් රාග දේශ මොහයන් විද්‍යාමාන කරන පරිසරයක් නම් ඒ පරිසරයේ දුකින් මිදීමට බාධායි. ඒ පරිසරයේ සාන්ත නම් දුකින් මිදීමට උපනිසරය. එයා පරිසරයක් නිදුක් පරිසරයක් නිරෝගී පරිසරයක් සුවපත් පරිසරයක් දුකින් මිදෙන පරිසරයක් වෙන්න ඕනේ. නේ ඒ බඳු පරිසරයක් නැති වුණේ මොකද? ලෝභ දේශ මොහ වැඩපිළිවෙලෙන් ගොඩ නැගිච්ච නිසා. කරුණාවේ මෛත්‍රියෙන් දයානුකම්පාවට අනුකූලව ගොඩ නැගුණා නම් අලෝභී ආදේශී අමෝහි පරිසරයක් වෙන්න ඕනේ. ඒ බඳු පරිසරයක් තිබුණා නම් අපිට ශාන්ත ප්‍රණීත මාර්ගයේ පහසුව උපනිසිරි ලැබෙනවා. එයා දෙපැත්තක් සුද්ධ වෙන්න ඕන. සියලු ලෝක සුද්ධ වෙන්න ඕන, සියලු සත්ත්වය සුද්ධ වෙන්න ඕන. සියලු ලෝක සියලු සත්ත්වයෝ දුක් වේතා නිරෝගී වේතා ආදී වශයෙන් ගත්තා නම් ගත්තෙත් ඒකයි. අපි ඔකෙන් හැමිලියම ගන්න හදන්නේ ඒකයි. සත්වයා කියන පුද්ගලයා කියන තැනකට සීමා කරගත්ත නේද? ජීවියෙකුට සීමා කරගත්ත මෙත් වැඩිමකට අපි සීමා කරනවා. එහෙම සීමා කරගත්තාම අර පරිසරය සම්පූර්ණයි. මේක තමයි සියලු ලෝක සියලු සත්ත්වයෝ නිදුක් වේතා නිරෝගී වේතා කියලා අරගන්නේ. දැන් කොටන කර්මස්ථාන දැන් උඩදී වශයෙන් දැන් අද තුන් මහන්සියලා මේක සත්‍යය කියලා වාස්තු වෙනවා නෑ උද්දං සෝත කියන්නේ අනාගාමී පුද්ගලයා උද්දං සෝතයි. මාර්ගඵලලාභී පුද්ගලයා ධානලාභී වුණා නම් උද්දං සෝතයි. උඩට යන අය. උද්දං සෝත කියන්නේ උඩට ගහගෙන යනවා. ඉහළ පැත්තේ ඉන්න අය. ආයි පාත වැටෙන්නේ. ඒ තමයි උඩ ඉන්න සත්වය. ඉතින් ඒ ආකාරයෙන් අර්ථය අරගෙන කර්මස්ථානය වලන්න පුළුවන්. මේක ක්‍රමයක්. දිශාවෙන් දිශාව හිතයලා දැන් ඒ විදිහට ගත්තාම ඒක විදර්ශනා කර්මස්ථානිය. පූර්ණ විදර්ශනාවක් වෙනවා. එතන අර විදිහට ගත්තාම අර දිශාවෙන් දිශාව ගත්තාම සමතේ තුලින් ගිහිල්ලා දිවස මතු කරලා ඒකට හේතු කරගෙන උපනිශ්‍රී එකෙන් ලැබෙනවා. දිශාවෙන් දිශාවට හිත යවලා හිටන් ගත්තාම දිවසට හේතු වෙනවා. එතන සමතේ තුලින් ලබන්නා වූ චේතෝ විමුක්තිය මුල් කරගෙන යන කර්මස්ථානයක් වෙනවා. අර විදිහට සත්‍යයන් තේරුම් ගත්තාම ධර්මානුකූලව පරමාර්ථ ධර්මයට අනුකූලව. ඒක විදර්ශනාත්මක කර්මස්ථානයක්. ඒකෙන් අවිද්‍යාව දුරු කරනවා. ප්‍රඥාමතු කරන කර්මස්ථානය. මේ ප්‍රඥාධික පුද්ගලයාට පුළුවන් ඕන නම් අර ක්‍රමයට ගන්න. පෙර දිගවසන සත්‍යය කියන පෙර දිශාව හිතන්නේ නැතුව. ඒ වගේම ප්‍රඥා ආලෝකේ නගා ගන්නා සත්ව කොටසයි මම මේ විදිහට කියන්නේ කියලා ඒ අර්ථයෙන් අරගන්න පුළුවන්. දකුණු දිග සත්‍යයද වසන සත්‍යයද කියනකොට පාප ධර්ම සලාහරින ගති ඇති මානසිකත්වයක් ඇති එබඳු කටයුතු කරනා පුද්ගලයෝ සුචරිතව ඉන්න පුද්ගලයෝ ඒ පැත්ත. ඒ අනුදිග කියන්නේ ඒක නැමී හිටන පුද්ගලයෝ. ඒ ආකාරයෙන් ධර්මානුකූලව ගුණ මුල් කරගෙන. ඔය උඩ දස දිශාවටම ගන්න පුළුවන්. මේක ක්‍රමය. ඔය ක්‍රම දෙකකින් කෝකාරේ තමට ගැලපෙන ක්‍රමී ගන්න මේක මේකෙන් වැඩිනවා මේකෙන් වැඩින්නේ නැහැ කියන්නේ කියන්න බෑ. ඉන්ද්‍රිය නානත්වයේ නැමැති තමාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කොයි ආකාරයෙන්ද පිහිලා තියෙන්නේ. ඒ අනුව තමයි තමන්ට ගැලපෙන කර්මස්ථානීය යෝගියක මතුවලා එන්නේ. ඉතින් ඒකේ මේ කර්මස්ථානීය හරි මේක වැරදි කියන්න බෑ. ඒ ඉන්ද්‍රිය නානත්වය යනවා සමහර කෙනෙකුට දිශාවන්ට වඩන එක වැඩිලා එනවා. ප්‍රඥාවෙන් ওই විදිහට තේරුම් අරන් වඩන එක තව කෙනෙකුට වැඩිලා එනවා. ওই පැත්තෙන් හරි වෙන්නේ විමුක්තිය කරා ළඟා වෙන එක. දැන් මේ පින් අනුමෝදන් කිරීමේදී විරුද්ධත්වයක් නොදක් වූ යන්න පවත්වන විට විරුද්ධ වූ පිරිස අතහැර පින් අනුමෝදන් කිරීම සිද්ධ වෙනව නේද කියලා අහනවා. දැන් මේකෙදී අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. යමක් සිද්ධ කරනකොට සිද්ධ කරන්න සුදුසු ආකාර ක්‍රම රටාවක් තියෙනවා. ඒ ක්‍රම රටාවේදී විශේෂත්වයේ දක්වන්න ඕන තැන විශේෂත්වයේ දක්වන්න ඕන. දැන් එහෙම නැත්නම් මේ මිත් වැඩිම විසම වෙනවා. සම සම විසම කියන්නේ සමා කියන්නේ සමානව මිත් වටනවා කියන එක නෙමෙයි. සමානව කරන්න ගියොත් ඒක විසමයි. හේතු ඵල ඇතුව ධර්මානුකූලව කරුණු වටහාගෙන කරගුවොත් ඒක සමයි. දැන් මේක හොඳට පැහැදිලි කරගන්න බුදුරජාණන් වහන්සේ සම මිත් වටනවා කියන වචනේ අරගෙන. මේ නිගණ්ඨ නාථපුත්තට ආරංචි වුණා මේ වචනේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා කියලා. උන්වහන්සේ සමමිත වඩනවා කියලා. නිගණ්ණාත බුද්ධ හිතාගත්ත සියලු සත්ත්වයින්ට සමාන මෛත්‍රියක් වඩන එකයි සමමිත වඩන්නේ කියන එක අදහස්ගත නිගණ්ණාත බුද්ධ. දැන් හොඳ තර්කයකට කෑල්ලක් අහුණා නිගණ්ණාත බුද්ධට. මොකද නිගණ්ණාත බුද්ධගේ ශ්‍රාවකී බුදුරන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න ගියා උත්තර දෙන්නේ නැහැ. බොහෝ කර උත්තර දෙන්නේ නැහැ. මොකද බුදුරන් වහන්සේ ප්‍රශ්න අහනකොට පිළිතුරු දෙන ක්‍රමයක් තියෙනවා. ඔව් නෑ යනුවෙන් පිළිතුරු දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ බඳු ප්‍රශ්නයක් ආවොත් ඒ බඳු කෙටි පිළිතුරක් දෙනවා. ඒතකොට ප්‍රඥේ විග්‍රහ කරලා දීලා පිළිතුරක් තේරුම් කරලා දෙන්න එකක් ආවොත් තේරුම් කරලා විග්‍රහ කරලා දීලා දෙනවා. ඒ තව ක්‍රමයක්. ප්‍රශ්නෙට ප්‍රඥයක් අහලා ඔහු තුලින්ම උත්තරේ මතු කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ සූසු නම් උන්වහන්සේ ඒ ක්‍රමය අනුගමනය කරනවා. තේරුම් ගන්න බැරි මොට ප්‍රශ්න අහපුවා. ඒ උත්තරේ දුන්නත් ඒක තේරුම් ගන්න බැයි නා. ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ඔහුගේ මානසිකත්වයේ තේරුම් ගන්න ඔහුට උත්තර දෙන්න ප්‍රශ්න කරලා ඒවට කියන්න යන්නේ නැහැ දේශනා කරන්න යන්නේ. දැන් අපෙන් ඇහුවොත් එහෙම. බාල්දියක් අරගෙන ගිනි ගොඩට ගිහිල්ලා බාල්දි 10ක් විතර ගින්දර නාගෙන සබන් ගාලා හිටන් ආයි දරයක් නාගත්ත සුද්ධ වෙනවද? ඔහොම ප්‍රශ්නයක් එහෙම කවුරු හරි ඇහුවත් අපි මොකක්ද දෙන්නේ පිළිතුර? යකෝ මේක ගින්දර කියන එක අඳුරලත් නැහැ ගින්දර වල හැටි අඳුරලත් නැහැ ඌ හිතා ඉන්නේ ගින්දරේ නාපුවාම නෑ වෙනවා මේ වතුරේ නාපුවාම වගේ ඊට පස්සේ සබන් ගන්නත් පුළුවන් තත්ත්වයක් තියෙනවා ගාගෙන ඊට පස්සේ ආයෙ ගින්දර නාපුවාම හේදෙනවා කියලා එහෙම අදහස කරන්නේ මේක මේ ප්‍රශ්නේ අහන්නේ දැන් අපි දන්නා මේ අහපු මොට්ට ප්‍රශ්නේ අනුව මේකට පිළිතුරක් දෙන්න කුතියක් කතා කරන්න වටන එකක් පිටර නෑ. නිහඬ වෙනවා නිසා කෙනෙක් කරනවා. මෙන්න මේ වගේ ලෝකයා අහනවා. මේ ලෝකේ විමුක්තියටපත් වෙලා හිටන් ඉන්නේ කොහෙද? කොහේ හරි මං හිතන්නේ ඉඳ දෙනක් තියෙනවා වගේ. අට උනේ තේන. එහෙම එකක් ඇහුවේ. අංශු මාත්‍රයක්වත් විමුක්තියටපත් වෙලා ඉන්න නිත්‍ය සපාත්ම ලෝකයක් නෑ කියන ධර්මතාවය දැකේ නැති. ඒ වගේම ලෝකයේ නිත්‍ය වූ සැප වූ ආත්ම වූ දෙනක් විමුක්තියක් වශයෙන් තියෙනවා කියන දෘෂ්ටිය පිළිහිදපු කෙනෙක්. ওই දෘෂ්ටිය අතරින් නැතුව ඕකෙන් පිළිතුරක් ඉල්ලනවා නම්. ඔකට දෙන්නේ පිළිතුර මොකක්ද? නිහඬ වෙනවා. අන්න බුදුරජාන් වහන්සේ නිහඬ විය යුතුයන් පෙන්නපු තැන. මෙන්න නිගණ්ඨනාථක බුද්ධගේ පිරිස අහන්නේ ඔන්න ඔය જાතියේ ප්‍රශ්න. කොච්චර ගිනි තැපුවොත් නිවන් දකින්නවද? දැන් මම අවුරුදු 5ක් ගිනි තැප්පා. තාම මම අවුරුදු කීයක් නිවන් දකින්න ගිනි තැපින්න ඕනේ. මොකද නිගණ්ඨනාථ පුත්ත කියනවා ගින්දර මොලවාගෙන තැපහන. තැවි තැවි ඉන්නකොට පව් තැවෙනවා. එහෙම ක්‍රමයක් දුන්නා. දැන් ওই දෘෂ්ටියේ පිහිටපෙකේ කැදී බුදුරන් වහන්සේ ඇහුවා ස්වාමීනි අවුරුදු 530 ගිනි දැප්පා. තව මං අවුරුදු කීයක් නිවන් දකින්න ගිනි දපින්න ඕයද ඇහුවා දැන් මොකක්ද දෙන්නේ උත්තරේ? මේක හරි යථාර්ථයේ තෝරා ගන්න තියා දෘෂ්ටියක්වත් ගන්න පුළුවන් තැනක නෙමෙයි ඉන්නේ. මේ අහන්නේ මෝඩ ප්‍රශ්නය මෝඩ පිළිතුරක් ඉල්ලන්නේ. මෙහෙම එකක් කොහින් දෙන්නද? කිව්වට තේරුම් ගන්න බැරි මොට්ටයක්. ඉතින් මොනවද කියන්නද? නිහඬ වෙනවා. මෙන්න මේ හේතුවල බුදුරන් වහන්සේ නිගන්නාත පුද්දගේ පිරිස ඇවිදලා අහනකොට. ඔවගේ මොට්ට ප්‍රශ්න අහන හින්දා නිහර වෙනවා. හැබැයි මේ මොට්ටකම බව දන්නේ නැහැ නිගන්නාත පුද්ද. එයා හිතන්නේ මගේ අය අහපුවාම උත්තර දෙන්නේ නැහැ. එයාගේ අය අහපුවාම උත්තර දෙනවා පක්ෂපාතීත්වයයි මේ තියෙන්නේ. මගේ හිතයි මේ උත්තර දෙන්නේ නැත්තේ. අන්න නිගන්නාත පුද්දට එහෙම අදහසක් හිතෙනත් ආවේ. දැන් මේකේ මොකද කරන්නේ? නිගන්නාතව හොඳ වෙලාවක සමාන මෛත්‍රිය වඩන කෙනා සමානත්වයේ කෝ. මගේ පිටිසර එක විදිහක්, එයාගේ පිටිසර තව විදිහක්. මොකක්ද මේ? මෙන්න මේ ප්‍රශ්නේ තර්කේ නගලා. තමගේ පිරිස කෙනෙක් එව්වා. මේ ප්‍රශ්නේ අහන්න. බැරි වෙලා හරි කිව්වොත් මම එහෙම කිව්වේ නෑ කියලා. ශ්‍රාවකයෝ එක විදිහක් කියනවා. ගුරුවරයා තව විදිහක් කියනවා. පරස්පරයි මේ ඔයගොල්ලෝ අතරේ. කියන ඔය වාදේ දානවා. බැරි වෙලා හරි එහෙම කිව්වොත් එහෙම සමාන වෙච්ච වදනවා කියලා. දැන් නිගන්නාත පුත්තගේ පිරිස ආපුවාම කියන්නේ නැති වෙන්නත්. <clears throat> ඔබ වහන්සේගේ විදිහට වැඩිපුරක් විස්තර කරලා දෙන්නත්. හේතුව මොකද කියලා අහනවා. ඒක මිත්වන්න කෙනෙක්ගේ සමාන මිත්වන්න කෙනෙක්ගේ සිරිතක්ද කියලා අහනවා. දැන් මේ විදිහට කියලා ඇහුවා. දැන් මේ ප්‍රශ්නේ අරගෙන ගිහලා බුදුරන් වහන්සේ ගපම බුදුරන් වහන්සේ දේශනා කරනවා ඔබ වහන්සේ සමමිත් වඩනවා කියන්නේ ඇත්තද? ඒක ඇත්ත. ඔහොම උත්තර බුදුරන් වහන්සේ දුන්නා. ඒතර අර පුද්ගලයා අහනවා අර කියන විදියට. නිගන්නාත පුත්‍රගේ ශ්‍රාවකයෙක් ඇවිදලා අහනවා ඔබ වහන්සේ උත්තර දෙන්නේ නැහැ. ඔබ වහන්සේගේ ශ්‍රාවකේ ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙලා වැඩිම නක් කියා දෙනවා. මේක විද්‍යාමාන කාරණයක්. සාමාන්‍ය මිත්‍රවන්න කෙනෙකුගේ ස්වභාවය ඕකද? ගැළපෙනවද? ඔය ප්‍රශ්නේ බුදුරන් වහන්සේගෙන් ඇහුවා. මේ බුදුරන් වහන්සේ අහන උපමාවක්. ඉතින් මානවකේ නෑ මිනිස්සේ ඔබට වැටෙන හැටියට මේකට උත්තරයක් දෙන්න. මොකද්ද මේ කාරණේ? ඔබ හිතන්නකෝ ගොවියෙකුට කුඹුරු තුනක් තියෙනවා කියලා. මේකේ එක කුඹරක් හරි සස්ත්‍රීකයි. වැපුරුවාම හොඳට වැවෙනවා වල් පැල හැදෙන්නෙත් නැහැ. බොහොම හොඳ අත්වෙන්නක් දෙනවා මේ කුඹුරේ හැටි. තව කුඹරක් තියෙනවා. ඒකත් සස්ත්‍රීකයි. හැබැයි වල් පැල මැඩ පවත්වන්න ඕනේ. සාත්තු කරන්න ඕනේ. හොඳ අස්වැන්නක් ගත්තා. තව කුඹරක් තියෙනවා නිකම්ම කරමැටි කුඹරක්. ඒක වැපිරුවාට වැඩක් නැහැ. සාත්තු කරත් අස්වැන්නක් ගන්න බෑ. ඔය ගොවියට ඔහොම කුඹුරු තුනක් තියෙනවා ඔය ගොවියා කල්යල් බලලා වැඩ කරන්න පටන් ගත්තාම ඉස්සෙල්ලාම කොහොමද වැඩ කරන්නේ කොහොමද කරන්න කියන්නේ ස්වාමීන් වහන්සේ හොඳට සරුසාරව වැවෙන්නේ ඒ කේත්වත් කුඹුර තමයි ඉස්සෙල්ලාම වවන්නේ තවත් වෙලාව තියෙනවනේ අර සාතු කරලා හිටන් අස්වැන්න ගන්න පුළුවන් එකත් වවනවා හදනවා තවත් වෙලාව තියෙනවනම් අනිකත් වවනවා. වැඩක් නැහැ නිසා මිට ඒ වුණාට ඒකට මහන්සිලා සාතු කළා තස්සෙන්නක් ගන්න බැයි නා. ඒක වවලා මොකටද? ඒ කියන්නේ ගොවියා තුන් ආකාරයට දැන් කුඹුර වලට සාතු කරන්නේ. එහෙම නේද? ඔව් එහෙම තමයි. ඒ කුඹුරේක ගොවියා තරහද? ස්වාමීනි කුඹුරේක තරහ වෙලා මොනවා කරන්නද ගොවියා? ඉතින් කුඹුර වල හැටිනේ. එහෙම උත්තරයක් දුන්නා. ඉතින් ගොවියාගේ කුඹුරු තුනටම සමානව යම් කිසි විදිහට සාතු කරන්න කිව්වොත් ගොවියාගේ වැඩ පිළිවෙල කොහොමද? සමද විසමයි. එවන විසමයි. සම නැහැ. අන්න උත්තරය දුන්න. එවනක විසමයි. එහෙනම් හිතන්නකෝ මම තමයි ගොවියා. මට කුඹුරු තුනක් තියෙනවා. මගේ ඇතුලේ කුඹුරු තුනක් තියෙනවා. ඒ සරුසාර අස්වැන්ලා දෙන හොඳම කුඹුර තමයි මේ භික්ෂු භික්ෂුණී කියන්නේ. ඒ වගේම සාතු කරලා අසන්නලා ගන්න පුළුවන් දෙවෙනි කුඹුර තමයි උපාසක උපාසිකා කියන්නේ. කරමැටි කුඹුර තමයි ඒ නිගන්නාතම තියෙන අන්නේ පරිබ්‍රාජික කොටස. දැන් ඉතින් ওই කොරස් තුනටම ඔබ කියන විදිහට මම සමාන සමමිත වටනවා කියලා. තුනටම සමානව කරන්න ගියොත් එහෙනම් මං සමද? අනේ ස්වාමීන් එහෙනම් විසමයි. දැන් තමයි මට තේරෙන්නේ. නෑ ඔබ වහන්සේ සමමිත වටනවා නම් සුදුසු දැන සුදුසු දෙයට සුදුසු ආකාරයෙන් වැඩිපුර කටයුතු කිරීම විශේෂ කිරීම. ඒ වගේම නුසුදුසු දෙයට ඒ ඒ මට්ටමින් කිරීම. කරන්න බැරිම දෙයට නොකිරීම. සමබුද්ධිලාගේ ලක්ෂණය. නැත්නම් සමමිත වඩනවා නම් ඔබ වහන්සේ කියපු ක්‍රමයේම හරියි. අපි වැරදි දෘෂ්ටියක හිටිය කියලා මටත් ඔබ වහන්සේගේ සාසනේ පැවිද්ද උපසම්පදා දෙන්න කියලා සාසනේ පැවිදුණා. දැන් මෙන්න මෙතෙන්දී අපි වැදගත් දෙයක් තියෙනවා. සාසන ගුණධර්මයන් දැක දැක හතුරුකම් කරනවා. යම් කිසි පුද්ගලයෙක්. ඒ හතුරට පැවරුවට ලැබෙන්න හේතු නැති බව විතර පෙනිපෙනී තියෙනවා. අපි ගන්න පියවර මොකක්ද? මේ සාසන ආශිර්වාද ලබන්න හේතු වාසනා ඇත්තෙක් ඉන්නවනම් අඩු තරමින් ඔහු විසින් කළ යුතු එකක් තියෙනවා. සාසනික කටයුතුට බාධා පමුණුවන්නේ නැති එක අන්තිම පහත්ම දෙන්න. බාධා පමුණුවනම් යාර වඩන මෙත අපේ වචනයක් විතරයි. එතන ගොඩ ගන්න පිහිටන්නේ. මේ පිහිටන්නේ නැති දෙයකට අපි කටයුතු කරනවා නම් හැබැයි ඒක අයින් කරලා නැහැ. නියත මිත්‍යා දෘෂ්ටිකයට එනකොට ආශිර්වාදයක් කරනවා. අපිට කරන්න පුළුවන් ඔච්චර. මේ ධර්මයා පිළිගන්නේ නැති නියත මිත්‍යා දෘෂ්ටිය කටයුතු කරලා හිටන් ගියා ලෝකාන්තරේ නරකයේ ඉපදලා ඉන්න පුද්ගලයෙක් ඇත්නම්. ඊට ගැළපෙන අවස්ථාවේ මේ මට්ටම එයාට දීලා තියෙනවා. ඒ බුද්ධාලෝකයෙන් ආලෝක කරලා මේ ආශිර්වාදය ඔවුන්ට විහිල්ලා. කවදා හෝ ඔවුන්ගේ තිබෙනා මිසදිටුව දුරු වේවා කියන ප්‍රාර්ථනාව බුත් කරනවා. දීපු දේ ලැබීමේ ශක්තියක් නැත්නම් ඊළඟට කරන් තියෙන්නේ සිත් පතර ආශිර්වාදයක් කරන එක විතරයි උන්ට කවදා හරි හරියා හරියා කරන්න තිබුණා මට මෙච්චරයි. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. ඉගෙන ගන්න ළමයින්ට පොත්පත් බෙදන්න යම්කිසි ආකාරයක සත් ව්‍යාපාරයක් උදව් දෙනවා. ඉතින් ගිහිලා ළමයින්ගේ ගෙවල් වලට බලන්න මෙහෙල පුංචි ළමයි කී දෙනෙක් ඉන්නවා. ඉතින් ඉන්නා මෙන්න දෙන්නෙක් ඉන්නවා, තුන් දෙනෙක් ඉන්නවා, එක්කෙනෙක් ඉන්නවා. එයාට පොත් දෙනකොට. තාපැතක වඳුරෙක් ඉන්නවා. උර පොතක් දෙනවා. දැන් ළමයින්ට සත් ව්‍යාපාරයෙන් පොත් බෙදාගෙන යනකොට එක ගෙදරක ආව ළමයි අතරේ වඳුරෙකුත් ඉන්නවා. ආ උඹලා පොතක් කියලා දෙන තිරිසක් තියෙනවා. වැඩක් වෙයිද? අපි දන්නවා පොතෙන් වැඩ ගන්න පුළුවන් අය කවුරුයි වඳුරා කියන්නේ පොතෙන් වැඩ ගන්න පුළුවන් මට්ටමක ඉන්න මානසිකත්වයක කායිකත්වයක ඇති කෙනෙක් නෙමෙයි. ඌට පොතක් දුන්නොත් ගත්ත ගමන් ඌ ඉරලා ඉරලා හිටන් ඒක කීතු කීතු කරලා තමයි. ඒක එක පොඩි කරලා තමයි. ඒක විසි කරලා තමයි. ඌට වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේ අපි මේ යහපත් දේ කරලා යහපත් දෙයක් දෙනකොට ඒ යහපත් දේ ගැනීමට හේතුකාරක නැත්ව ඉන්නවා. ඒක අය කහගෙන දමන. ඒක ඔයකට බයිනවා. ඒකට විරුද්ධ දෙයක් කරනවා. ඒතර කොහොමද යාට අපි කරන වැඩි ප්‍රතිඵල අපි හිතන්නේ? අපිට කවදා හරි කියන්න පුළුවන්. අනේ වඳුරා කවදා හරි මනුස්ස දරුවෙක් එක්කත් වුණා දාන්න. ඔහුට මේ පොතේ වැරද්ද තියෙනවා. ඒ නිසා ඔබ මිනිසියෙක් කියන කවදා හරි කියලා ආශිර්වාදයක් කරලා යනවා මිස වෙන මොකද කරන්නේ? ඌට පොතක් දෙන්න සිද්ධක් නැහැ. ඌටත් මිනිසෙක් වේවා කියලා ආශිර්වාදයක් කරලා යනවා. එහෙනම් ඒ වගේ මේ ධර්මය අවබෝධ කරගන්න ධර්ම අවබෝධයේ ආශිර්වාදයේ ගන්න සුදුස්සාගේ අන්තිම සුදුස්සා තමයි. ධර්මයට විරුද්ධව කටයුතු නොකරන පුද්ගලයා. අන්තිම අරුමත. ඔහුට පොඩ්ඩක් හරි පිටින් හේතු තියෙනවා. ධර්මයටත් විරුද්ධව කටයුතු කරනවා නම් යම් කෙනෙක් ඒ ධර්ම ආශිර්වාදේ දීලා ඔහුට කොහාට අල්ලන්නද? ඒ නිසා ඔහුට කරන්න තියෙන්නේ මොකද්ද? අනේ තිරිසන් මිත්‍යා දෘෂ්ටික ගති ඇති මේ ලෝක සත්‍යයට. කවදා හරි දෘෂ්ටිය ගැලවිලා ආවා. ආශිර්වාදක පැතුමක් කරනවා මිසක් එින් හැර දෙයක් ඒගොල්ලන්ට කරන්න නැහැ. පිනවලා පිනවන්න පුළුවන් කෙනෙකුටයි පිනවන්න දෙයක් දෙන්නේ. දුන්න දෙයින් පිනවන්න බැයි නම් අපි දීමේ වැඩක් වෙනවලු. සතුටු වෙන්න බැයි නම්. ඔහුට ඒකට ලබන්න බැයි නම්. ඔහුට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඌ එකට දොස් කියන තවත් අමාරු වෙනවා. දැන් කවදා හරි ප්‍රයෝජනයක් වෙයි කියලා චුන්දසූ කරලා බණ කිව්වද? බුදුරණවහන්සේ. අල්ලපු වැටේ හිටියා චුන්දසූකට. ඌරා මරවල. මැරෙන්න කෑ ගහන්නලද ඌරා වායේ කෑ ගහනවල මහන්නේ ඇහෙනවා චුන්දසූකරගේ සද්දේ. ඔය ඌරා වායේ කෑ ගහන්නේ. ඌරා මරව පාපේට ඔසුපත් නරකයක් මතුවෙලා ගති නිමිති පහල වෙලා ඔය කෑ ගහන්නේ. ඒ බයිට. ඉතින් ස්වාමීනි මෙච්චර ළඟ ඉඳලා. ඔක බේරගන්න ධර්මදේශනාවක් කළේ නැති වහන්සේ. ඌට අනුකම්පාවයි. එයි. මම බණ කියන කියන ඌට බහනරකට යනවා. මොකද හේතුව? ඌ බණ පිළිගන්න එකේ නෙමෙයි ඌ මටත් බයින්නවා ධර්මයටත් දොස් කියනවා. කියන්න කියන්නේ. එහෙම කළා නම් එහෙම මොකද වෙන්නේ? ඌරමරව පාපිට වලා 7000 ලුණියකට කියන්න බැරි මහා පාපයක් කරගෙන අටමහා නරකේ උපදිනවා. ඒකෙන් තමයි උඩ බණ කිව්වේ නැත්තේ. හැබැයි සියලුම ලෝක සත්වෙන්නේ සිත පතන කියලා ආශිර්වාද කරන්න කියලා බුදුරණන් වහන්සේ පෙන්නුවා බණ කියව පින් අනුමෝදන් කරන එක නෙමෙයි. පිනක් අනුමෝදන් කිරීමට හේතු වාසනාවක් අංශු මාත්‍රයක් හරි ගෑවිලා තියෙන පුද්ගලයාට ඒ ආශිර්වාදය කරන්න පුළුවන්. එහෙම බැරි පුද්ගලයාට කවදා හෝ යහපතටපත් වේවා යන ආශිර්වාදයක් කරන්න පුළුවන්. මේ පුණ්‍ය කුසල ආශිර්වාද වලින් කවදා හෝ ඌට යහපතක් වේවා. ඒ හේතුව කරන්න පුළුවන් ඒ විදිහට. ඉතින් ඒ අනුව අපි ඒ ටික ගන්නවා මිසක්. ඊට අමතරව ධර්මානුකූලව ගන්න බෑ. ඒ නිසා තමයි අනුපිළිවෙලින් ගන්න. ඒ නිසා අපි පුණ්‍යාන මොදනාව කරනකොට අනුපිළිවෙලින් වැදගත්ම කොටසට ඉස්සෙල්ලා කරනවා. උපකාර කරපු අයට කෘතෝපකාර කරනවා. ඒක අපේ වැදගත්ම දෙයක්. උපකාර කරන්නෝ දුර්ලභයි කෘතෝපකාර කරන්නෝ පරම දුර්ලභයි. මේ පරම දුර්ලභ උතුම ගුණය තමයි පළමුවෙන් ගන්න. අප්‍රමාණ සංසාරයේ වරන් අපිට ආධාර කරලා උපකාර කළා ඒක. ඒ වගේම අපේ වැඩක් පොලා කර ගැනීමට අවශ්‍ය උදව් උපකාර කළ මග පාදා දීපු පිරිස ඉන්නවා ඒ ඒගොල්ලන්ට. ඒ වගේ අපෙන් අවේට අසාධාරණ වෙලා යම්කිසි ආකාරයෙන් දුක්ඛිත භාවයට පත් කරපු අපි විසින් අවේට ඇද දැමු කොටසක් ඉන්න. ගොඩ ගන්න ඕනේ අපි. අපි කරපු අපරාධය. අපෙන් වෙච්ච අවේට වන්දි ගෙවිය යුතුමයි. අපි ඊළඟට ඒක කරනවා. ඔය මූලිකම කොටස් තුන. ඔතන පටන්ගෙන පුද්ගලිකත්වයට බහින අරක පොදුවෙන් බැස්සේ ඉසෙල්ලා. ඊට පස්සේ පුද්ගලිකත්වයෙන් කරපු උදව්ව බලනවා. අම්මා තාත්තා තමයි ඊළඟ පුද්ගලික ලොකුම උදව් කරපු අය. අනුපිළිවෙලින් ඒගොල්ලන්ට එතන පටන්ගෙන එනවා. ඊට පස්සේ අපිට උගන්වපු ගුරුවරු. ඔය වගේම උපදෙස් දුන්න අය. අපිට ජීවත් වෙන්න මඟ පාදා දුන්න අය. හැකි රස හොයා දුන්න අය. අනුපිළිවෙලින් යන ඔය විදිහට. ඊට පස්සේ අපේ නෑදෑයෝ හිතවත්තු ගමේ ආවට ආයේ අපිට උදව් උපකාර කරලා ගෙවල් දොරවල් හදා දෙන්න මඟ පාදලා දුන්නයි ඊළඟ පිරිස. එකින් එක අනුපිළිවෙලී යනවා. ඉතින් අනුපූර්ව ක්‍රමයකට වුණා පුණ්‍ය අනුමෝදනා කරන්න. මේ අනුපූර්ව ශික්ෂා, අනුපූර්ව ප්‍රතිපදා, අනුපූර්ව මාර්ග තමයි මේ ශාසනයේ තියෙන්නේ. ඉතින් අනුපූර්ව தත්ත්වය වෙනස් කළොත් ඒක විසම වෙනවා. ඒ විසම නොවන විදිහට ඕනේ සමභාවයෙන් ඕනේ වා කරන්න. ඒ නිසා තමයි ඒ ආකාරයෙන් ඒක සිද්ධ කරන්නේ. දැන් මේ තව එකක් තියෙනවා මේ මේ මගේ බිරිඳට මල ගිය ඥාතියෙක් වැයීම නිසා ඥාන අපි මලපසු අපට කුමක් සිදු වෙනවද දැන් මෙතෙන්දිත් අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක් හේතුවට ඵලයේ වශයෙන් අපිට ලැබෙන ක්‍රමයක් තියෙනවා දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක් හේතුවට ඵලයක් වශයෙන් මුගලන් මහරහතන් වහන්සේට හොරු තැළුවා මැරෙනවා උන්වහන්සේ පිරිනොම් පෑවා දැන් හොරු කලෙබ ලොකුම හිංගිය කළා. කායිට කරන්න පුළුවන් හාල්ලට ගානට ඇටකොඩු වෙනකන් කැළුවා. නමුත් උන්වහන්සේ නිරෝධයට සමවැදිලා එන්න හෝ ශරීරයෙන් ඉවත් වෙලා මනෝමය කයකින් පැත්තක ගියා මහ විදි බල තිබිච්ච නිසා. අර කායතල්ලා පොඩි කරලා දැම්මා. දැන් කායට කරපු ලොකුම හිංගි කළා. ඉතින් අනු හිංගි කළා කියලා උන්වහන්සේට ලෝකෙට ගියා. උන්වහන්සේ පිරුණා පෑව. උන්වහන්සේ ළඟ තිබිච්ච කොටස උන්වහන්සේට හම්බ වුණා. හැබැයි කයට හිංගි කරනකොටද කයට හිංගි කරලා ඒගොල්ලන් කරගත්තකොට ඒගොල්ලන්ට හම්බ වුණේ. මියම් කිසි මලගියේ ඥාතියෙක් හරි අමනුෂයෙක් හරි අපිට හිංගි කරනවනේ. හිංගි කරපු කෙනාට හිමි කරද හිංගි කරපු කෙනාට. අපේ මනස යම් ආකාරයකින් යහපතේ පිහිටවගෙන හිටියනවා. හිංගි කලේ මේ ගත තිබිච්ච නිසා ඒ ගතට ඒකට ගැළපෙන පරිසරයට අනුකූල වෙච්ච එකට හිංගි කළා මිස. සුද්ධ මානසිකත්වයෙන් අපි ඊළඟට ලබන හේතුවේ ඵලය. එවන්දු හිංගි හිංසා ලබන්නට සුදුසු වන්නා වූ පසුතලයක් නෙවෙයි. සුගතියට හේතු වෙන මානසිකත්වයක් අපි ළඟ තිබුණා නම් මේ ලබලා තියෙන්නේ සැපතු දෙකටම ගෝචර වෙන පරිසරයක් නම් මේ මනුෂ කයක් ඇතුළේ ලබලා තියෙන්නේ. මේකට ගැළපෙන විපාකය මේකට එනවා. මේකට ගැළපෙන්න ආවුදී අලන්තේට්ටම් වලට ගොදුරු වෙන්න මේකට සිද්ධ වෙනවා මේ කයට. නම් මේ කය අසුරු කරන අපේ මනසක් සුද්ධ භාවයටපත් වෙලා තිබුණා. ඊළඟ අධ්‍යාව ඊට අනුකූලව සිද්ධ වෙනා මිසක් මේ කුණු කයට අනුව සිද්ධ වෙන්නේ නැහැ. බුදුරන් වහන්සේ දේශනා කරනවා කුණු වෙන ජරාවටපත් වෙන දිරකඩ වෙන මේ කුණු කය මේ ලෙඩක් හෝ හැදිලා මොන දෙයක් හෝ වෙලා මැරිලා යයි. ඒක කපුටු හරි කයි බල්ලෝ හරි කයි නරි හිවල්ලු හරි මේක කයි උගුසෝ හරි කයි කුණු වෙලා මෙහිදිලා යයි. හැබැයි හිත මනස චිත්තය මනස කියන යමක් ඇතනම් සුද්ධ භාවයට පත් කරලා තිබුණා. ඒ මානසිකත්වයේ තිරින් ඔහු උඩට හැදෙයි. ඒ මානසික අතය තුලින් එන්නා වූ தත්ත්වය තුලින් ඔහුට සුගතියක් ඇති වෙනවා මිසක්. අර කයර ඇති වෙන්න ප්‍රශ්නේ ඔහුට බලපාන්නේ නැහැ. කුණු කයර සිද්ධ වෙන දේ කුණු කයර සිද්ධ වෙයි. මේ ඇසුරු කරපු හිත මනස යන යමක් ඇත්නම්. ඒ සුද්ධතාවයට අනුකූලව ඒකට අනුකූලදී ඒකට සිද්ධ වෙන්නේ. උපමාවක් දේශනා කරනවා. ගිතෙල් පුරවගත මැටි කලයක්. වතුරක යට දාලා බින්දුව. වතුරට දාලා බින්දුව. මොකද වෙන්නේ කියලා. ස්වාමීනි කටු ටික යට යනවා. ඒකේ පුරාතිපිච්ච ගිතෙල් වලට මොකද වෙන්නේ? ගිතෙල් උඩට එනවා. කටු යට යනවා ගිතෙල් උඩ එනවා. ඒ වගේ සුද්ධ මානසිකත්වයේ උඩට එනවා. කටුව වාගේ තිබිච්ච මස්ලේ කරජකය කුණු වෙලා යනවා. ඒකත් එක්කලා තමගේ මානසිකත්වයේ සම්බන්ධ නැහැ. ඉතින් අමනුෂයේ බැඳිලා හැදිලා ඉන්නවා නම් අපි ළඟ මේ කයට බැල්ම දාගෙන ඉන්නේ. අපේ හිතට බැල්ම දාන්න පුළුවන් අවස්ථාවක මනස තිබුණොත් പ്രേත ගතියේ ප්‍රේතියා වගේ අපි ජීවත් වෙන මනසින් උගේ ලෝකෙට අපි ඇදලා යන්නේ. මොකද ගති සමානත්වය නිසා අපි මිදුනේ නැහැ. ප්‍රයෝග සම්පත්තිය තුලින් අපි ගති සමානත්වයෙන් ප්‍රේත ගතිය අපි ළඟ තිබුණේ නැහැ. කරගත්ත විභාගයේ ප්‍රේතයා භූතයා අමනුෂයා මේ කයට අරගෙන මේ කය කුණු කරන්නත් පුළුවන්. කිරිවන පිළිකා හදන්නත් පුළුවන් මරා දමන්නකම් කුණු කරන්නත් පුළුවන්. හැබැයි කුණු කළාට පස්සේ ඌ අපේ සුද්ධ මානසිකත්වයට තිබුණා ඒක ඉහළට ඇදෙනකොට. ඒකලා ඌ ඉහළට යන්නේ නැහැ. ඌගේ කුණුව ගොඩ කන ඌ මෙතන ඉන්නවා. ඒ ඌ මලමිනිය බදාගෙන ඌ ඒකේ දිටි දාගන්නේ බැල්ම දාගන්නේ. ඒක කොහේ හරි වැළලුවා නම් වලලපු වලලඟටලා ඌ ඉඳී. මොකද ඌට ඕනකම තියෙන සුද්ධ මානසිකත්වය නෙමෙයි අසුද්ධ කය. අසුද්ධ කයර බැල්ම දැම්ම මිසක් ඌට සුද්ධ මානසිකත්වයට බැල්ම දාන්න බෑ. හැබැයි අපේ මානසිකත්වය, പ്രേත මානසිකත්වයන් නම් තිබුණේ. අපේ මානසිකත්වයට බැල්ම දාලා ඒකත් කොට කරගන්නවා, අර කයත් ගන්නවා. තෝත්වර තෝගේ කයම කණ්ඩ වර තෝත්. අපිත් කන්නේ ඕවා තමයි. තොට යන්න දෙන්න බෑ කියලා බෙල්ලෙන් අල්ලා ගන්න යන්න හදනට මෙතනින් අමනෝ මේකෙන් අහක වෙනකොට අල්ලගත්තා. වරේ වරේ මෙහාට. නේ මැව්වා හොඳ ලස්සන ඌ බලාපොරොත්තු වෙන කැත රූප ටික. මවගහම කෑදරකමට එදිහා බලා ඉන්නකොට මලා. බලනකොට ඌ පිරේතය. දැන් ඌයි මුයි දෙන්නම එකතු වෙලා වරෙන් කෝ යන කුණකන් අර මොතෝහනේ හරි දාපු අරකේ තියෙන දුර්ගන්ධේ ආහාර කරන අරුණියමනුයි දෙන්නෝ කියලා ජීවත් වෙනවා. ඒක කතාවක් තිබුණා. නිදානයක් ගන්න බලාපොරොත්තු වෙන එක්තරා මන්ත්‍ර කරන මිනිහෙක්. සීයා කෙනෙක් මොකද කරන්නේ? තමන්ගේ මොනුපුරාටත් ඉගැන්නවා. මේ ඔක්කොම කරන හැටි. කොහොම හරි ගනි මට බැරිනොත් ඔබ හරි ගනි කියලා. පුළුවන් තරම් දැඟලුවා දඟලනකොට මොකද කරන්නේ? ඕක ගන්න දඟල ඔතන හිටපු අමනුසිය ගැහුවා පහර. ඒ හේතුවෙන් අර සීයා මලා. ඊට පස්සේ මොකද කරන්නේ? ශාස්ත්‍රයේ දීලා දුන මොනුපුරාට. මුණුපුරත් ලැහැත් වෙලා මොකද කරන්නේ ඕක ගන්න ගියා. ගැහුවා ඌටත් පාර. එතකොට ඒකටත් පහරක් ගැහුවා. පස්සේ බලනකොට ගහුවේ කවුද කියලා. අර 100 තමයි දැන් මේ ගහුවේ. මීහර පින එකපාර අර ඇදුවෙන් ඇදින් අර හිටපු 100ගේ සොරවායෙන් ගිහලා පාරක් ගහලා ගියා. දැන් ජීවත් වෙලා ඉන්නකම් කිව්වේ මොකද්ද? අර කියන නිදානේ කොහොම හරි උප ගන්න. අන්තිමට මැරුණාට පස්සේ ඌ කොහෙද ගිහින් තියෙන්නේ? අර නිදානේ තිබිච්ච හේත භූතය කියලා ඌත් ඉපදිලා. දැන් ඌ කාටව ගන්න දෙන්නේ? ඌත් රකින්න. දැන් මෙන්න මේ වගේ තමයි වෙලා තියෙන්නේ ගතියට ගතිය සමාන වෙලා තිබුණොත් ඌ මැරිලාවත් එතන යන්නේ. ඉතින් එතන ඇසුරු කරන යම් ප්‍රේතයෙක් ඉන්න නම් ඌට අපිත් ඌගේ කොටස්කාරයෙක් වෙනා ඌට ප්‍රතිචාර දක්වන්න පුළුවන් කෙනෙක් වෙනවා. ඉතින් අපේ මනසට ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙන්නේ මනසින් අපි ප්‍රේතයාගේ භූතයාගේ අමනුෂ්‍යයි ගති ලක්ෂණේ හිටියොත්. හැබැයි කර්ම විපාකයක් තියෙනවා නම් මනසට ප්‍රතිචාර දක්වන්න බෑ. කායර ප්‍රතිචාර දක්වලා කාය ලෙඩ කරා. කාය ලෙඩ කළාද මනස ලෙඩ කරන්න බෑ. බුදුරන් අහතේ දේශනා කරන මරණානුස්සතිය වඩනකොට මරණ ක්‍රමෙයිදී බලන්න තියෙන එක්තරා ක්‍රමයක් ගැන කියනවා. මේ මහා කැලෑවල ආරණ්‍ය වල කැකුළු යක්ෂයෝ කියලා කොටසක් ඉන්නවා. කැකුළු යක්ෂ කියලා කියන්නේ පහන් දරුණු යක්ෂ කොටසක්. එවුන් මේ ශරීර වලට අරක් ගන්නවා. කොයි මොහොතක හරි අමනුෂයේ කරක්ගෙන මේ ශරීරය විනාශ කර තමන්න පුළුවන්. ඊ අවස්ථාව උදා වෙන්නේ ඉස්සෙල්ලා අප්‍රමාදීන් යුක්තව ආර්ය මාර්ගය පූර්ණේ කරගන්න මම උත්සාහ කරනවා කියලා හිතගත්තා නම් මෙන්න මේකත් එක්තරා මරණ සතියක් කියලා පේනවා. මරණ අනුස්සති භාවනාවක් පන්නේ. දැන් අර කියන සීලවන්තව ගුණවන්තව කර්මස්ථානයක් වඩන්න සුදුසු ආර්ය මේ කියන්නේ ශ්‍රාවකයෙකුට. ඒ ටික सिद्ध කරගන්න යන වෙලාවෙදිත් අර කැපිලු යක්ෂය කරදර කරලා හිටන් මරන්න පුළුවන් කියලා බුදුරණන් වහන්සේම දේශනා කළා. එහෙනම් ඉතින් අර ඒ අමනුෂ්‍යයා ඒ වැඩේ කරනකොට අපි ඊට ඉස්සෙල්ලා ආර්ය මාර්ගය පූර්ණිය කරගන්න ඒ වගේ දෙයක් වෙනවා නම් වෙන්න ඉස්සෙල්ලා උත්සාහ කරනවා කියලා උත්සාහ කරන්න කියනවා. අපි පූර්ණ කරගත්තොත් අර කැකුළු යක්ෂයෙක් ඇවිදිලා හිටන් බිලි අරගෙන ඒ ශරීරය මරාගත්තත් උපක්‍රමයක් කරලා හරි මරාගත්තා නම් එයා මැරෙයි. ශරීරයේ කුණු වලට උන් අරක් ගනී. සුද්ධ වූ අර චිත්ත මනෝ මානසං ආදී වශයෙන් සුද්ධ කරගත්ත මානසිකත්වයක් තියෙනවනේ. ඒක සුද්ධතාවයට අනුකූලව නාතෙන ගිහිලා සුගතියකට යනවා. සුගති අධ්‍යයවට බැල්ම දාන්න ඒගොල්ලන්ට බෑ එතකොට. ඉතින් ඒක තියෙන්නේ අපි ළඟ තියෙන ස්වභාවය අනුව. උන් අපි ආශ්‍රයේ හිටියා කියලා. අමනුෂ්‍යයට අපිව ගෙනියන්න බෑ. අමනුෂ්‍ය ගතිය අපි ළඟ තිබුණා නම් අපිට පැනලා යන්නත් බෑ. උන් එකමයි. ඉතින් මේක හොඳට තේරුම් ගන්න අද හොඳ පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔය සමහර අය තියෙනවා පුංචි පුංචි ආවේද. සමහර අය හීනෙන් ඇවිදලා කියනවා. පෙන්눔 කරනවා. ලෙඩක් කරනවා. මේ වගේ වෙලාවට ගිහිල්ලා නම් හොයන්න ගියාම ඔය අරගන්න කියලා යනවා. ගියාට පස්සේ මොකද කරන්නේ? මල පෙරේතියෙක් ඉන්නවා හැම කිව්වොත් එහෙම හරි අකමැති. ඒ සාත්‍රේ හරියට කිව්වේ නැහැ. අම්මානේ ඉන්නේ මල පෙරේතිය නෙමෙයි. අම්මා දේවගණා. ඒක හදන්න ගෙහෙල් මල. ඌ කියන්නේ මල පෙරේතියෙක් ඉන්නේ කියලා. අන මනසෙන් අපි දැන් කොහෙද ඉඳලා තියෙන්නේ? අර මල පෙරේතියත් එකම තමයි ඉන්නේ. දේවගණා කියලා හිතාගෙන. දැන් ওই මානසිකත්වයේ තුලින් ඔහු කොච්චර වෙලා හිටියත් මොකද කරන්නේ? අහන්න යන්නේ කොච්චර හරි මේක අරගන්න නෙමෙයි. තමන්ගේ පැත්තට ආවලව ගන්න මේ යන්නේ. කිව්වනම් එහෙම දෙවගණක් ඉන්නේ කියලා අන්න එතන හරි. මින් පාන තියලා බලාපොරොත්තු වෙන්නේ එයාත් එක්ක ලැගිතු වෙන්න නම්. මලාට පස්සේ වෙන්දි හරියන්න. අපේ බලාපොරොත්තුව තිබුණේ තුන් එක එකතු වෙන්න උන් එකලා ආශ්‍රය කරන්න නම් එතන ඉන්න නම්. අපි කොච්චර මොනවා වින්ද බලාගෙන හිටියත් අපිට යන්න පුළුවන් වෙන්දි හරියට. අපේ හේතුව ඵලෙන්නේ අපිට ලැබෙන්නේ. අපේ හේතුකාරක මානසිකත්වයේ තියෙන පෙරේතයක් කියලා ජීවත් වෙන එක හොඳයි කියලා නේ. පෙරේත යන දෙයියෝ කියලා හිතාගෙන අපි හිටියේ. ඉතින් අපිට යන්න වෙන්නේ එතෙන්ට. ගත් කෙඩි කඩ කඩ ඇවිදින මිනිහෙකුට කාලහම කිව්වෝ. ඌ එපා කියයි. හරි කැමති. ගෙන්න ගත්තොත් නෑ ඉදින් ඉදී. එයි කාලහමගේ සුවඳ තියනවාද ගස් ගඳ තියනවාද? ආවහම. කාලහම කිව්ව පළියට. කාලහම කියලා ගෙන්න ගත්ත ගස් කෙඩි කන්නේ කාලම තියෙන ගස් ගඳ. ඉතින් ගස් ගඳ ගහනවා මිසක් ගෙදර කාලහමගේ සුවඳ දෙනවාද? එහෙම එකක් හිතන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ. පෙරේතය හරි දෙයියෝ කියලා ගෙන්නගත්තා පෙරේත ගඳ වෙනවා මිසක් දේව සුවඳ වෙනවා. ගැළපෙන්නේ නැහැ. ඒ හේතුඵල වශයෙන්ම අපි දකින්න ඕනේ. අපේ මානසිකත්වයේ යම් තැනකද අපේ උප්පත්ති එතන. මානසිකත්වයේ කොතනකවත් බැඳිලා නැද්ද? උපත නිරෝධයි. ඕක දකින්න ඕනේ. මානසිකත්වයේ බ්‍රහ්මද? උපත බ්‍රහ්ම. මානසිකත්වයේ දේවද? උපත දේව. මානසිකත්වයේ මනුස්සද? උපත මනුස්ස. මානසිකත්වයේ තිරිසන්ද උපත තිරිසන් මානසිකත්වයේ പ്രേතද යක්ෂද උපත പ്രേත යක්ෂ මානසිකත් මානසිකත්වයේ දුගතිද උපත දුගති ඉතින් මේක තේරුම් ගන්න ඕනේ මානසිකත්වයේ යම්සේද උපතේ ආකාරය නා අවිද්‍යාව තෘෂ්ණා සහිතව ඇති වෙන මානසිකත්වය තමයි ඒ සියල්ලට ගිනියන්නේ මානසිකත්වයෙන් කොතනකවත් බැඳිලා නැද්ද අවිද්‍යාවත් අවිද්‍යාවත්තේ අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධක නිරෝධ කරන්න ඕනේ නා අවිද්‍යාව නිරෝධනා මානසිකත්වයේ කොතනකවත් බැඳිලා නැහැ කොතනකවත් බැඳුනේ නැත්නම් ඔහු එලොවත් නැහැ මෙලොවත් නැහැ කොයි ලෝකෙත්. ඌට පලවන්න තැනක් නැහැ. කොහේ උපත අපනවද? උපතක් වෙන යම් තැනක බැඳිලා නැත්නම් නොබැඳුණු දෙන මොන උපතක්ද? බැඳීම උපතර හේතු වෙනවා. උපාදානේ නම් භවයට හේතු වෙන්නේ. උපාදාන නිරෝධන. ඌට බැඳීම ඉවරයි. පොතන මොන මොන අධ්‍යයකවත් බැඳීමක් නැත්නම් මොන ගති ලක්ෂණයකවත් බැඳිලා නැත්නම් ඒ තමයි අරිහත් ඵලය. ඉතින් අරිහත් උන්වහන්සේට උපතක් පනවන්න තේන ක්‍රමයක් නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ කවුරු අපි ඇසුරේ හිටියත්. ඇසුරේ ඉන්න ඇයි අපි එතෙන්ට ගන්න බෑ. හැබැයි අපේ මානසිකත්වයේ එතෙන්ට අනුකූල කළොත් අපි එතෙන් පෑර ගන්නත්. ඕක දකින්න ඕනේ. නිකන් බෞද්ධයෙක්ින්ද අමනුෂ්‍ය වෙන්නේ නැහැ කියලා හිතාගත්තොත් මේක මිත්‍යා දෘෂ්ටියක්. සුචිරෝමේ යක්ෂයා බුදුරන් වහන්සේගේ ඇඟේ ඇතිලා අහනවා. බුදුරන් වහන්සේ ශරීරය පැත්තකට ගත්තා. යක්ෂයා ඇඟේ ඇතිරුණා. ඇයි මහාන මට බයද? බුදුරන් වහන්සේ කියනවා සුචිරෝමේ යක්ෂයා දැන් මේ කාගේද ඇඟ ඇතුළු? සුරලෝකාගල බුදු පියාණන් වහන්සේගේ ශාරීරිය ඇතුළේට යකෙකුට පුළුවන්. බෞද්ධයෙකුන අපිට මොනව කරන්න වෙයිද? හේදී. නිරෝධ සමාපත්තියේ සමාධිය හිටපු සරියුත් මහ රහතන් වහන්සේ නන්දයාසයා ටෝකා කරනවා. අපිට අපිට මොනව කරන්න වෙයි? අපි කවුද? ඉතින් අපි හිතා ඉන්නේ පංචිල් ගත්ත වළියට බෞද්ධයෙක් වෙච්ච වළියට යකෙකුට පෙරේතර මගේ අහලකට ඉන්න අපි ඉන්නේ ආ එකක් දෘෂ්ටියක්. අපි යථාර්ථය දැකලා නැහැ. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ මේ ලෝකේ සැනසෙන්න තැන් හොය හොය දඟලනවට වඩා ලැබිලා තියෙන සැනසීම කෙලවර වෙන්න ඉස්සෙල්ලා ආර්ය මාර්ගයේ පූර්ණිය කරගන්න නොපසුබට උත්සාහයක් වීර්යයක් අත යුතුයි කියන දේ ඉන්න ඕනේ. හිතන්න හොඳ නෑ මේ ලෝකෙ තුල මොන දහම රැකලා හරි සියලු ආරසාවෙන් යුත් වෙනවා කියලා. හැබැයි එක ආරසාවක් තියෙනවා. කැඩෙන දේ කැඩෙනවා, බිඳෙන දේ බිඳෙනවා, වෙනසෙන දේ වෙනසෙනවා මේක වළක්වන්න බැරි තැන් ඉනවා. ඒවට ආරසාපනවල සැනසෙන්න බෑ. හැබැයි ධර්මයේ තුල හිටියොත් ඒ මොහොත කොයි මොහොතේ ආවත් ඔහුගේ ගතිය සුගති නම් එතනින් ඔහු සුගතියට යනවා. යථාබෝධයේ පූර්ණ නම් ඔහු නිවනින් කෙලවර කරනවා. යථාබෝධයේ පූර්ණය කරනකන් ඉඳ ආසන්න තියෙ මොකද සුගතිය. නැ සුගතියට වෙන දහමක් නැත්නම් සුගති දහම ඇසුරු කරගෙන. අගතන්පත් යන නිවන් අවබෝධයෙන් දෙන දහමට දීලා. අප්‍රමාදයෙන් නිවන් මඟ වඩනවා. සුගති ගුණේ ඉන්නවා. සුගති ගුණේත් බැඳෙන්නේ. දුගතිය නැත්නම් පරිහරණේ මධ්‍යස්ථව සුගති. මුදුන් මල් කර හැවත් උපරිමේ ආර්ය මාර්ගය. ඔය ටික අනුගමනය කරගෙන යනකොට අප්‍රමාදව ආර්ය මාර්ගය පූර්ණ වුණොත් සම්පූර්ණ කළොත් සියලුම සුගති දුගති උප්පත්ති හැවත් පැවැත්ම ඉවර වෙයි. ඉදාර සියලු පැවැත්මේ සදාහරණ නිදහස. ඒක දැනෙන්න කටයුතු කරනවා මිස නැතු අපිට බේරිලා ඉන්න දැන් හොයන්න ක්‍රමයක් එහෙම මේ ලෝකේ නෑ පැවැත්ම තුල. පැවැත්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මූල සංකල්පය හරියට දැනගෙන තියෙන්න ඕනේ. ඒ තුල නිත්‍යසිකාත්ම හොයනවන ඒක මුලාව බව දකින්න. දැනතුම හොයන්න බෑ. මේ තාම මේ ප්‍රශ්න දෙන්නේ මම කියන යමක් නැහැ මේ මම කියන එක විග්‍රහ කරලා දෙන්න කියලා. ඉල්ලීම කරන. දැන් මේ අපි දැන් අපි දකින්න ඕනේ මොකද්ද මම කියන්නේ? මුලාවේ මුලාව තමයි මම. කෙලින්ම කියනවා. ලෝකයාගේ එක්තරා මුලාවක් තියෙනවා. මේ පැවැත්ම හොඳයි. මේක තමයි අවිද්‍යාවේ තිබෙන මුලාව. මේක බලන්න. හොඳින්ද ඇලෙන්න ඕනේ. අරමුණු හොය ඇලෙනවා. දෙවෙනි එක අල්ලගත්තා. අවිද්‍යාවෙන් හොඳයි කියලා නිගමනය කළා. හොඳයි කියලා නිගමනය කරපුවා තෘෂ්ණාවෙන් අල්ලගත්තා. මුලාවයි මුලාවෙන් මුලාවටපත් වීම. අවිද්‍යාවේ මුලාවට තෘෂ්ණාවේ මුලාවේ ඉතර වෙන මයිනු දෙකක් හදාගෙන මම එක හදාගන්නවා. හදාගත්ත මම ඕකයි. මම යම් තැනක විද්‍යාමානද මුලාවත් එක විද්‍යාමාන. පෙර භවයේ තිබුණ අවිද්‍යාව තෘෂ්ණාදකින් හටගත්ත මුලාවේ මුලාව තමයි මේ භවයේ මම. දැන් මේ විපාකස්කන්ධය තුල යලි ගොඩ නැගුවොත් එහෙම අවිද්‍යාවයි තෘෂ්ණාවයි මුල් කරගත දෙයක්. ඉදිරියටත් මම ගොඩ නගනවා. අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක නිරෝධ කරපු දාට මම නිරෝධ කළා. එහෙනම් මුලාවේ මුලාව නිරෝධ කළා. පුද්ගල නිරෝධයක් නෙමෙයි මේ කියන්නේ. ගති නිරෝධයක්. මේ ගති නිරෝධ කළා නම් හේතු නිරෝධයි. මමත්වයේ හේතුව නිරෝධ නම් මම කියන ඵලයේ කොට නැගෙන්න තැනක් නැති නිසා ඵලයේ නිරෝධයි. දැන් මම කියලා වර කරන දවසක් එන්නේ හේතුව නිරෝධ කළා පෙර භවයේ තිබිච්ච හේතුවෙන් හරකට ඵලයේ වශයෙන් තිබිච්ච මම කියන එක ඇසුරේ අරිහතුන් වහන්සේ තියෙනවා. උන්වහන්සේ යලි මම හදාගන්නේ නැහ අවිද්‍යාව තෘෂ්ණාව ගොඩනගෙන හේතුව දුරු කරපු නිසා මුලාවේ මුලාව මතු හටගන්න මුලාවේ මුලාව නිසා හටගත් ප්‍රතිඵලයේ මතු හටගන්න විදිහක් නෑ. එහෙනම් මම හටගන්න විදිහක් නෑ. කෙටිම මම තෝරාගත ක්‍රමය. ඉතින් මම කිව්වේ මොකද්ද කියලා හොයාගන්නකොට ලේසිම ක්‍රමය තමයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි තමයි මම ගොඩනගන්නේ. නෑ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් විග්‍රහ කරගෙන යන්න පුළුවන්. ඒක විග්‍රහ කරලා දෙන්න කියනවා. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යනවා කියන්නේ මොකද්ද? අවිද්‍යාවේ නිගමනේ පැවැත්ම හොඳයි. මොනවද පැවැත්මට අයිති? ඇස පැවැත්මට අයිති, රූපේ පැවැත්මට අයිති, කන පැවැත්මට අයිති, ශබ්දේ පැවැත්මට අයිති, නාසයේ පැවැත්මට අයිති, ගන්ධයේ පැවැත්මට අයිති, දිව පැවැත්මට අයිති, රසයේ පැවැත්මට අයිති, කය පැවැත්මට අයිති, පොට්ටබ්බේ පැවැත්මට අයිති, මන පැවැත්මට අයිති, ධර්ම පැවැත්මට අයිති. ඔය පැවැත්මට අයිති යම් තරම් හොඳයි කියලා ගත්තා නම් අවිද්‍යාව. අවිද්‍යාවේ නිගමනය මොකද්ද? ඇස හොඳයි කියලා ගත්ත දෘෂ්ටියෙන් ඇස නිර්මාණය කිරීමට ඇස පිළිබඳ තණ්හාවෙ බැඳෙනවා. ඇස කියන තැන හා වෙනවා. රූප හොඳයි කියන දෘෂ්ටියෙන් රූප තණ්හාවේ බැඳෙනවා. කන හොඳයි කියන දෘෂ්ටියෙන් සෝත තණ්හාවේ බැඳෙනවා. සද්දේ හොඳයි කියන දෘෂ්ටියෙන් ශබ්ද තණ්හාවේ බැඳෙනවා. ගන්ධය හොඳයි ගාහණය හොඳයි කියන දෘෂ්ටියෙන් ගාහන තණ්හාවේ බැඳෙනවා. ගන්ධය හොඳයි කියන දෘෂ්ටියෙන් ගන්ධ තණ්හාවේ බැඳෙනවා. දිව හොඳයි කියන දෘෂ්ටියෙන් දිවහා තණ්හාවෙන් බැඳෙනවා. රසය හොඳයි කියන දෘෂ්ටියෙන් රස තණ්හාවෙන් තෘෂ්ණාවෙන් බැඳෙනවා. කය හොඳයි කියන දෘෂ්ටියෙන් කාය තණ්හාවෙන් බැඳෙනවා. එයාගේ පොට්ටබ්බේ හොඳයි කියන දෘෂ්ටියෙන් පොට්ටබ්බ තණ්හාවෙන් බැඳෙනවා. මන හොඳයි කියන දෘෂ්ටියෙන් මන කියන තණ්හාවෙන් බැඳෙනවා. ධර්මය හොඳයි කියන දෘෂ්ටියෙන් ධර්මයන්හි තණ්හාවෙන් බැඳෙනවා. අවිද්‍යාවයි තණ්හාවයි දෙක යම් තැනක බැඳිලා ඇද්ද? එතකන දිවනාසයේ ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අභ්‍යන්තර බාහිර දෙකක් එකතු වෙලා ගොඩ නැගෙනවා විද්‍යාමාන වෙන සත්‍යය. අන්න ඇති වුනහම කියනවා ඔය සම්පින්දණයට අවිද්‍යාවේ තෘෂ්ණාවේ ප්‍රතිඵලයේ මම විද්‍යාමාන වුණා. මුලාවේ මුලා විද්‍යාමාන විචය. මේ මුලාවේ මුලා විද්‍යාමානීයම නතර කරන්න මම ඉවර කරන්න ඕනේ. බොරුවට මම නෑ මම නෑ මම කියලා එකෙක් නෑ කිය කිය හිටියට කවදාවත් යථාර්ථය දකින්නේ නෑ. මම කියන්නේ මොකද්ද? මම නෑ කියනවා නම් මොකද්ද වෙන්න ඕනේ? මමෙක් නෑ මමෙක් නෑ කිය කිය හිටියට හරියන්නේ නෑ. විද්‍යාමාන වෙන පුද්ගලත්වයේ හේතුඵලය. එහෙනම් මම නැති ඵලයේ විද්‍යාමාන වෙන්නේ මුලාවේ මුලාව නැමැති මම කියන හේතුවෙන්. මමත්වයේ තිබිච්ච හේතුවෙන් තමයි මම නැති ඵලය හටගන්නේ. මම නෑ කිව්වහම අන්තයක්. දැන් මම කියන එක හැදෙන්නේ හේතුඵලයක් කියලා කියන්න ඕනේ. මම කියන්නේ මොකද්ද හේතුඵලයක්. මම නෑ කිව්වොත් එහෙම නාතික දෘෂ්ටිය. මම කියලා එකක් නැත්නම් හේතුවේ ඵලෙ නැති වෙන්න ඕනේ. එහෙනම් මම නැමැති මුලාවේ මුලාව අවිද්‍යාව තෘෂ්ණ අදුරු වෙච්ච දාට එදාටයි මම කියන ඵලෙ නැති. ඒ තාකල් මම නැමැති හේතුව විද්‍යාමානද හේතුවේ ඵලෙ නැగిලා එනවා උදා වෙනවා මම විද්‍යාමාන වෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ. මම නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි මම නෙමෙයි කියගේ හිටියට වැඩි. මමයි අල්ලා ගැනීමට හේතුව මොකද්ද? අවිද්‍යාව නිසා හොඳයි මේ වටනවා කියන දෘෂ්ටි එකක්. ඒ දෘෂ්ටියෙන් ඇලිලා බැඳිලා ඉන්නවා නම් ඊට ගැළපෙන්නා වරමුණු වල. අන්නේ දෘෂ්ටිය නිසා දෙවෙනි මායනාවක් එකතු වෙලා මුලාවේ මුලාව අවිද්‍යාවේ මුලාවට එක මොහය මුලාව ඊළඟ තෘෂ්ණාව ඊළඟ මුලාව මුලාවේ දෙකක් එකතු වීමෙන් මම ගොඩ නැගෙනවා. ගොඩ නැගෙන මම හේතු සහිතව තියෙද්දි විද්‍යාමාන වෙද්දී මමෙක් නෑ මමෙක් නෑ කිව්වොත් ඔහු ධර්මයේ දැක්කේ නැති නාස්තික දෘෂ්ටියට වැටෙනවා. මමෙක් හැදෙන්නේ කොහොමද කියලා දකින්න ඕනේ. ඇත නැත කියන අන්ත දෙකෙන් ධර්මයේ දකින්න බෑ. ওই දෙකම අයින් කරලා මම කියන්නේ මොකද්ද? හේතුවේ ඵලයක්. මොන හේතුවේ ඵලයක්ද? අවිද්‍යාවේ තෘෂ්ණාවේ හේතුව නිසා මුලාවේ මුලාවේ මම නැමැති හේතුව කොට නැගෙනවා. ඒ හේතුවේ ඵලයේ විද්‍යාමාන වුණාම ඇස කන දිව නාසය ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන්නේ මෙන්න මේ දෙපැත්තක අභ්‍යන්තර බාහිර දෙපැත්තක හා සම්බන්ධ ඇති විද්‍යාමානත්වය ගොඩනගෙනවා. අන්නේ ගොඩනැගිච්ච එක විපාකම. නෑ කියා කිව්වොත් එහෙම. ඇත්ත වශයෙන්ම ඇති ධර්මතාවය. නෑ කිව්වා වෙනවා. ඉන්නවා කියලා ගත්තොත් හේතුඵල වශයෙන් දකින්න නැතුව ආත්ම දෘෂ්ටියට බහැලා නිගමනයට බහැලා ඔහු වැටෙනවා සාසව දෘෂ්ටියට. දැන් ඇත නැත කියන දෙකෙන් දහම් දකින්න බෑ. ඔය දෙක අයින් කරලා නේතම් මම නේතෝ හමස්මි කියන වචනේ මම නෙමෙයි මගේ නෙමෙයි කියලා තෝරන්න හදනවා. ඒක තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඇයි එහෙම කියන්නේ මොන අදහසින්ද කියලා දැනගත්තා. මම නෙමෙයි කියලා කියන්නේ මෙන්න මේ හේතුව උඩයි. මමයි කියලා ගන්න අල්ලා ගන්න ඉතිරි එක්කෙනෙක් නැති නිසායි මම නෙමෙයි කියන්නේ කියලා අදහසින් ගත්තා නම් ඒක ඇත්තක් තියෙනවා. මමයි ගන්න මොකුත් පෙන්නන්න සංඥාවක් වශයෙන් පෙන්නන්න ලෝකේ දෙයක් නෑ කියලා ගත්තොත් එහෙම. ඔව් නාස්තික දෘෂ්ටියට වැටෙනවා. ඇත නැත කියන දෙකට ගිල ගන්න බෑ. මම ඉන්නවා මම නෑ කියන දෙක දහම් තෝරන්න ගන්න බෑ. දැන් මමයි ගන්න සුදුසුද කියලා බුදුරණාහි අහනවා. සුදුසු නෑ කියලා දැනගත්තාම එහෙනම් තේරුම් ගන්න මමයි අල්ලන්න කියලා වටිනා දෙයක් නැති අර්ථයෙන් මම නෙමෙයි. මගේ නෙමෙයි. ඔය විදිහට දකින්න. ඉතින් දහම් මුලින් දැකගෙන මම නෙමෙයි මගේ නෙමෙයි කියන අර්ථයයි. දහම් දැක්කගෙන මේ නොදැක්කගෙන මම නෙමෙයි මගේ නෙමෙයි කියන අර්ථයයි අර්ථ දෙකක් එනවා. orang උටා orang උටා කියලා කතා කරන හිනා හැවි කොල්ලෙක් ඉන්නවලු. දවසක් කට්ටිය කරලා සත්තු අත බලන්න ගිහලා ඉතින් පාර ගහගෙන ගහගෙන ගියලු කොල්ලෙකු. ඒවල මොකද මේ ගැහුවේ? මෝ මට orang උටන් කියනවා. කවද්ද? ඉතින් අවුරුදු ගානක මෝ මට කියන්නේ orang උටන්. ඉතින් අද ගැහුවේ? අදනේ උදැක්ක කිව්වා. orang උටන් දැක්ක දවසේ තමයි මතක් වුණේ යකෝ orang උටන් කියන්නේ මහා කැතේහිකුනේ සතෙකුනේ. ඒක මොකද මේ ඔය ගහන orang උටන් කියන්නේ මෙන්න මේකට. ඒක දැක්ක දවසේදී මොකද කරන්නේ? අර hina heavy ගත්ත එක දැන් ගන්න බෑ. දැන් හරි තරහ යන orang උටන් කියනකොට. මෙන්න මේ වගේ මේ මම කියන එක අල්ලාගෙන මම වෙමි මම නොවෙමි කියන මේ දෙකේ ඉන්න ලෞකික අර්ථේ ඒ තාකල් හෝ දෘෂ්ටි දෙකේ බැහැ බැහැ ඉන්නවා කවදා හරි යථාර්ථය දැකලා පස්සේ මම නෙමෙයි කිව්වේ මෙන්න මේ අර්ථය කියලා දැනගත්තාම ඒ අර්ථයෙන් දකිනවා මම යයි ගන්න හරයක් නැති නිසායි මම නෙමෙයි මම යයි කියලා නැති නිසායි එහෙම නෙමෙයි කියන වචනේ මම අදහස ගත්තේ කියලා අන්න අදහස වෙනස් වෙනා වචනේ හිමමයි දහම් තේරුම් ගත්ත කෙනා ගන්න අදහස එකක් දහම් නොදත් කෙනා ගන්න අදහස තව එකක් ඉතින් මම මේ මගේ කියන වචනෙන් මේක නිගමනය කරන්න බෑ යථාභෝධයේ තියෙන කෙනාගේ අර්ථය දැනගත්ත ධර්මාවබෝධයත් එක්කලයි ලබන්නේ. යම් මහ රහතන් වහන්සේ මම කියනවාද මට කියලා කතා කරනවාද කියලා බුදුරජාණන් වහන්සේ කියන එකට බමුණිය. රහතන් වහන්සේ මම කියලා කියනවා මට කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? ලෝක සම්මතියෙන් කතා කරනවා ලෝක සම්මතිය කතා කරන්න භාවිතා කරනවා. නමුත් යථාර්ථයෙන් දකිනවා මම කියලා ගත්තේ මෙන්න මේ හේතුඵලයට මිසක් වෙන පවතින ස්ථිර දෙයකට නෙමෙයි. ඒකේ ධර්මඥානිය දකිනවා. ලෝක සම්මතිය විඳින්න නැතුව මම කියලා කතා කරනවා මට කියලා කතා කරනවා. මේ බුදුරණන් වහන්සේ දේශනා කළා මහ රහතන් වහන්සේත් එහෙම කතා කරනවා. දැන් රහතන් වහන්සේ මම කිව්වේ එක අදහසකින් මට කිව්වේ එක අදහසකින් සාමාන්‍ය ලෝකයා මම කියන්නේ මට කියන්නේ තව අදහසකින්. ආත්ම දෘෂ්ටියේ එකට්ටිය පවදානවා. එහෙම ආත්ම දෘෂ්ටියට බැඳිලා එහෙම සංඥාවක්වත් නැතුව ලෝක සම්මතියේ භාවිතාවචනයක් වශයෙන් කතා කරන්න වදනයක් වෙනකොට මම කියලා කතා කරනවා හරියට උනහා. දැන් ඒ නිසා මේ වචනේ නෙමෙයි මේක තියෙන්නේ ලබාගත් අවබෝධය තුලයි. මේ වචනේ දහම් දකින්න බෑ. අවබෝධයෙන් දහම් දකින්න ඕනේ. වචනේ අමතක වේවා අදහස වැටේවා කියලා. කාලසිටු පුත්‍රයා ධර්ම දේශනා කිරීමෙන් සෝවාන් ඵලයටපත් වුණා කියලා තියෙනවා. එන අදහසින් සෝවාන් වුණා. වචනෙන් නෙමෙයි. දැන් වචන වලට අදහස විවිධාකාරයෙන් කලින් කාල වෙනස් වෙනවා. කවදා හරි කිව්ව වචනේට අදහස වෙනස් කරලා ගත්ත දාසේ පටන්. ඒ වෙනස් අදහසකින් අදහස් අරගෙන ධර්මාභෝධය ලබන්න බෑ කොච්චර වචනේ ආවා. දැන් බුදුරන් වහන්සේ පෙර කාශ්‍යප බුදුරන් වහන්සේගේ කාලයේදී දුන්න වචන මාලා ඒ වගේම පද මාලා මේ ගෞතම බුද්ධ ශාසනයේදී වේදේ භාවිතා කළා කියලා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන වචනමාලා ওই විදිහටම තිබුණා. සත්බොජ්ජංග කියන වචන ওই විදිහටම තිබුණා. භාවිතාත් කළා. භාවනාත් කළා. ඒ ඒ අය. හැබැයි ලැබුවේ නෑ ආර්ය ඵලය. මොකද හේතුව? වචනේ පෙන්නපු අදහස ලෞකිකයි. වචනේ අරකමයි. ඒ නිසා තමයි කියන්නේ වචනේ අරගත්ත ඵලයට නිවන් දකින්න බෑ. ඒ වචනයෙන් පෙන්නපු ලෝකෝත්තර අදහස දැක දවසට. ඒ වචනේ කියනකොට ලෝකෝත්තර අදහසම ඔප්නන් ගිලා ආවර්ජන වෙනවා. අන්න ඒතකොට නිවන් දැකීම ලබක පෑදෙනවා. අඩු වෙලා තියෙන්නේ උදනයි. වචනේ කොච්චර භාවිතා කළත් එන්න බෑ. ඒ අදහස හරියට ගන්න නැතුව. පිටික් දැක්කහම ඉතින් මමද කියලා අපි ඒ දැන් මමද සියලු සත්ත්වය දැන් මම කියනකොට අපි දකින්න ඕනේ මේ හේතුඵලය. පෙර භවයේ අවිද්‍යාව නිසා හරි වටිනා මේ පැවැත්ම මිනිස් පැවැත්ම හොඳයි මිනිස් ධර්මය හොඳයි කියලා ගත්ත තීරණයක්. ඒ තෘෂ්ණාවෙන් මේ මිනිස් පැවැත්මට හිමි යසකන දිවනාසයේ ශරීරයත් මිනිස් ඇස මිනිස් කන මිනිස් නාසය මිනිස් දිව මිනිස් කය මිනිස් මන කියන. ඒ තුලින් එල්බගෙන. එබඳුම පරිසරයක් ඇති පිරිසක් අතරේ ඉන්න. එබඳු තැනක ජීවත් වීම රසාස්වාදයි කියලා අරගත දෘෂ්ටියෙන්. ඒ තෘෂ්ණාවේ බැඳිච්ච නිසා. ඔහු මිනිස් සංකාර මිනිහෙක් වෙන්න ආව තියෙන හිතවිලි ක්‍රියාවදන් එදා වැඩුවා. ඉතින් ඔහුට පහළ වුණ විඥානීය මිනිස් විඥානයක් වුණා. එහෙනම් ඒකට ඔහුට මේ මිනිස් විඥානේ පෙර භවයේදී අපි ලැබුවා සංකාරවලින්. ඒ නාම රූපයම මිනිස් ධර්මයට ගෝචර වෙන්නේ නාම රූප මොනවද? දීපොල ඕනේ, ඉඩ කඩන් ඕනේ, මගේ මේ පිරිස ඕනේ, මේ මගේ නෑදෑයෝ මට නෑදෑයෝ වෙන්න ඕනේ, මේ භාර්යාව මට භාර්යාව වෙන්න ඕනේ. අපිට මේ වගේ ගේ අද්දලක් හදාන ඉඩ මතු භාවයේ ලැබෙන්න ඕනේ. මේවා තමයි බහින නාම රූප. ඉතින් ඇස කන දිව නාසය ශරීරය ওই જાතිය වල ආයතන කරගත්තා මිසක් ඔයින් එහාට ඉක්මෙව්වේ නෑ සලායතන ඒවයි. ඉතින් ওই ස්පර්ශය ලබාගෙන මිනිස් ස්පර්ශය ධර්මයේ ස්පර්ශය තමයි හිටියේ. ඒ වින්දනේ තමයි හො ප්‍රියකලේ. එතන මේ වේදනාවිල ඒ තුරුණාවේ තණ්හාවෙන් මිනිස් තණ්හාවෙන් බැඳුණා එතන. මිනිස් ධර්මයේ යම්තන එතන බැඳුණා. මිනිස් උපාදානිය එතන බැඳිලා හිටියා. ඇල්ල බැඳුණා. මිනිස් බවට පත් වෙලාම හිටියා. මම මිනිස් කර්ම භව. ඔය භවයෙන් උපත්ති ලැබුවාම. උපත්ති භාවයෙන් ලැබුණේ මිනිස් උපත්ති. මොකද තිබුණ කර්ම භවම උපත්තියට එන්නේ. මේ උපත්ති භව ලැබුවා නම් භවපත්‍ය ආජාතික මිනිස් ජාතික ආයෙ උපන්නා. හරිද? ආයි හදාගත්තා එක. දැන් මෙන්න මේ විදිහට හදාගත්තා වූ අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා ගොඩනගාගත්ත ප්‍රතිඵලයට තමයි මේ මම කිව්වේ. දැන් මේ ප්‍රතිඵලය තුළ මම ඉන්නකම් ඒ මම කියන දෘෂ්ටිය තුළින් ගොඩනගාගත්ත ප්‍රතිඵලයේ හඳුන්වන්නේ ගත සංඥා නාමය තමයි මම. ඒ නාමය නිසා මම කියනවා මිසක්. මේක මමෙක් නිසා මම කියනවා නෙමෙයි. මම ඒකේ අල්ලන්නේ වෙතන ආත්මාදී වශයෙන් ගන්න හාරවත් දෘෂ්ටියක් තිබුණේ නැහැ. සදාතනික මමෙක් මෙතන නැහැ. නැද්ද ඇද්ද කියන වචනේ මේක තෝරන්න බෑ මොකද හේතුඵලයක් නිසා ඇත නැත කියන අන්තයෙන් ගන්න බැරි බව. ඔතෙන්දි දකින්නවා. ගිනි පෙනෙලා කරකවනකොට ගිනි රවුමක් විද්‍යාමාන වෙනවා. අපි අහනවා මෙතන ගිනි රවුමක් තියෙනවද නැද්ද? නෑ කිව්වහම අර පේන්නේ මොකද්ද කියලා අහනවා. තියෙනවා කිව්වොත් කොහොමද තියෙන්නේ? ගිනිපෙලෙන්නේ උතර කරකවන්නේ. උතර ගිනිහවුමක් නැහැ. තව පැත්තකින් උතරයක් එනවා. දැන් මේ දෙකම අපි දන්න හින්දා ගිනිහවුම කියලා කියන්නේ ගිනිපෙලෙල කරකැවීමේ මායා දර්ශනයක් නිසා. මේක ඇතයේ නැතයේ කියන දෙකම දාන්න බෑ. මේක හේතුඵලයක් විද්‍යාමාන වෙන හැටි කියලා කිව්වොත් හරියි. ගිනිපෙලෙල කරකැවීමේ මායා දර්ශනය ගිනි වලල්ල වාගේ පේනවා. ඒකයි උත්තරේ. ඒ උත්තරේට සෞත්‍රය දීලා ප්‍රතිචාර දක්වලා කාටවත් කතා කරන්න දෙයක් නැහැ. ඇත්තේ ඒකින්ද. ඉතින් ඒ වගේ අපි දකින්න ඕනේ. අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ගොඩනගපු ප්‍රතිඵලය මම මේ කැරියට පේනවා. මම ඉන්නවද නැද කියන උත්තරේ නෙමෙයි උතන ගන්නෙ. එහෙම එකක් පේන්නේ මෙන්න මේ හේතුවෙන්. එහෙනම් මතුවටත් මම මේක එපා නම්. ඒ මමයි කියන එක හට ගැනීමට හේතු වෙන අවිද්‍යාවයි තෘෂ්ණාවයි අද දැකලා යථාර්ථයෙන් දැකලා අත්තර දැම්මත් නොවැළී මිදී ගියාද? කෙලවර කළාද? අවිද්‍යාව යත්තේ වාසීත විරාග හේතියක් නැතුව විරාගෙන් නිරෝධයටපත් වුණා. එහෙනම් මොකද වෙන්නේ? ඒ පැවැත්ම සඳහා යමෙක් මමෙක් හට ගැනීමට හේතුකාරක හිතවිල්ලක් ක්‍රියාවක් කතාවක් ගොඩනැගීමක් ඒ දෘෂ්ටියේ නැත්නම් ඔහුට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ගොඩ නැගින්න සංකාර නැහැ. නිරෝධයි. එහෙනම් සංකාරය නිරෝධන. එතන ඒ හේතුයෙන් ගොඩ නැගින බලාපොරොත්තු මානසිකත්වයක් නැහැ. හිත තියෙනවා විඥාන නැහැ. පැවැත්මට හේතු වෙන මානසිකත්වයේ විඥාන කිව්වේ. ඒ විඥානය එතන නැහැ විඥාන නිරෝධයි. එතකොට පැවැත්මට හේතුවක් නැති නිසා පැවැත්ම සඳහා යමක් ඇද්ද? ඒ බලාපොරොත්තු දැන් පිහිටන්නේ නැහැ. නාම රූප නිරෝධයි. එහෙනම් ඇසකන දිවනාසයේ ශරීරයේ පැවැත්ම සඳහා යමකට අපි ආධාර කරගෙන. මේ පැවැත්ම සඳහා ආයතනයක් කිරුවා නම් දැන් ඊ ආයතන කරන්නේ සලආයතන නිරෝධයි. එහෙනම් පැවැත්ම සඳහා යම් ධර්මයක් ස්පර්ශ කළාද ඉච්චර කල්. දැන් වැඩක් නැහැ කියලා දැනගත්තාම මේ ධර්ම ස්පර්ශ කරන්නේ ස්පර්ශ නිරෝධයි. එහෙනම් ඒ වින්දනය යම් කතාව ප්‍රිය කළාද? දැන් එහෙම වින්දනය ප්‍රිය කරන්නේ නැහැ වේදනා නිරෝධයි. නෑ එතන ඇලීමක් තිබුණාද? දැන් ඒ ඇලීම නිරෝධයි. බැඳීමක් තිබුණාද? දැන් තණ්හාව පාදාන දෙකම නිරෝධයි. එහෙනම් ඒ භවයේ මිනිස් භව පැවැත්මේ භවක යම්කිසි භවක් තිබුණාද? ඒ භව නිරෝධයි. භව නිරෝධ නම් මෙලොවදිම කර්ම භව නිරෝධයි. එහෙනම් කර්ම භව නැත්නම් උප්පත්ති භවකට මම ගොඩ නගන්නේ. ඊළඟ ඵලය හදන්න හේතු නැත්නම් මමයි කියලා හැදූ ඵලය දැන් නැත්නම් මම මේ පණවන්න දෙනක් නැහැ. එහෙනම් කොතනකවත් ආයතරයක් ආයතෙන් නිරෝධ කරපු කෙනාට. මතු ඇහැ කනක් නාසය දිවා කයක් මලක් අහවල් ආකාරයෙන් අහවතෙන දිනවා කියලා පණවන්න බෑ. රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මයක් අහවතෙන ඇසුරු කරනවා කියලා ඇසුරු කිරීම පණවන්න බෑ. යමක් ලෝකේ සම්පතෙන් පණවනවාද? ඒක ඉක්මෙව්වා. ඉක්මෙව් නිසා අරුසායතුන් වහන්සේගේ පිරිනුවම් පෑමෙන් එහාට පණවන්න වචන මත නැහැ. වචන මත නැහැ. ඉවර ඉවරයි. අන්න මම ඉවර කරන්නේ එහෙමයි. මේ මම කියන එක ඇති වෙන හැටි පෙන්වන්න ඕනේ. ඉවර වෙන හැටි පෙන්වන්න ඕනේ. ඇත නැත කියන අන්තය එකක්. ඒ වගේම හේතුඵල අන්තය හේතුඵල වාදී තව එකක්. හේතුඵල ධර්මයේ යථාර්ථය ගන්නවා මිස ඇත නැත කියන අන්තයෙන් මේවට ගන්න බෑ උත්තර. දවසට අහපු ධර්ම ශ්‍රවණේ සෑම දිනකටම යථාභෝධි ලබන්ට නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා ආයෝක අධිෂ්ඨාන කරනවා